ඕ වික්ඛු ජහාති යෝරපාරං දුරකෝ ජින්න නිවත චම්පුරාණං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා කරන බුදුවේ හයවෙනි දවසේ යන ධර්ම දේශනාවෙත් හයවෙනි දේශනාව දේශනා මාලාවක් වශයෙන් බලනකොට ඒ අපි හයවෙනි දවසටයි මේ ආරම්භය විවරණය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි අවුරුද්දන්න පරිදි මේ ධර්ම දේශනා මාලාවට ප්‍රධාන මාතෘකාව වශයෙන් තේමා වශයෙන් තියාගත්තු උරග සූත්‍රය ඒ සූත්‍රයේ කීක ගාථාවක කීක සංකල්පයක් සාකච්ඡා වෙනවා. ඉතින් අපි මෙතෙක් ඒ වගේ දවස් පහකට ඒ ගාථා පහක් දවස ටික ගානේ විවරණය කරමින් ඇවිල්ලා අද යස්ස විතක්කා විදූපිතා කියන මේ ගාතාව ඉදිරිපත් වෙන ඒකෙදි ප්‍රධානම දවසේ මාතෘකාවෙන්නේ මේ විතක්ක කියන වචනේ. ඉතින් අපි බලමු උත්සාහ කරලා අපි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට මේ ගාතාවේ යස්ස විතක්කා විදූපිතා කියන විදිහට විතර්කයන් පිබහැර දුම් ගහලා එලවලා වගේ විදෝ කෙනෙක් කරලා දුහපණය කරලා එලවලා අජත්තං සුවිශය සුවිකප්පිකා විශේෂ අශේෂ දුරට ආධ්‍යාත්මය නැත්තම් චිත්ත සංකාණය පිළිසුදු කරගත්ත කෙනාට මේ දස සංයෝජන ධර්ම උද්දම් භාග්‍ය වරම් භාග්‍ය සංයෝජන ධර්ම දුරු කිරීම බොහෝම ලේසි හරියට සර්පෙක් තමන්ගේ දිරාගිය සලහලනවා වගේ. ඒකේ දිලාගේ හැලහැලීම සාමාන්‍යයෙන් උරගයාගේ ධම්මගතිය ස්වභාවය ඒ වගේම සඳහන් කරනවා මේ මේ වගේ විතක්කයන් කරදර බව දැනගෙන ඒවා වරින් වර වරින් වර අභිවෘද්ධිය පතාගෙන වැඩිම පතාගෙන ඒ කියන විතක්කයන් හලා හලා ගැනීම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ආදී උතුමන් වහන්සේලාගේ න්‍යාය ධර්මයක් ඒක ආවේනික ලක්ෂණයක් පළවෙනි සංයෝජන ධර්ම තුන හරනවායි කියලා කියන්නේ සර්පෙක් හැවහැදුවා වගේ වැඩ දෙවෙනි එක අනාගාමී මාර්ගයෙන් අවසානයේක අරියත් මාර්ගයෙන් වශයෙන් මේ හැවහැදීමක් එනතන් ක්‍රමයෙන් ක්‍රමයෙන් උතුම් භාවයට ආර්ය භාවයට පත්වීම ගඟකට වැටිච්ච කොටයක් ක්‍රමයෙන් මුහුදට ගලාගෙන යනවා වගේ සිද්ධ වෙන දෙයක්. ඒකයි ආවේනික ලක්ෂණයක් ආර්යනාචනකදී. සුතත්ඥය ඉතහාත්පස්ම විනාශේ තම තමන්ගේ විතක්ක මතිමතාන්තරවල පුදුම විදිහට ඇලි කෙලි වාසය කරන ගමන් ඒ අනුව තමයි හඳුනා ගන්නවා. ඒ අනුව තමයි ඒ විතක්ක නැතිවතු හතුරු විදිහට හඳුනාගෙන ඉතින් කුතුහල විදියට ආරවුල කරනවා. එනිසා මේ විතක්ක කියලා කියන්නේ ඉවත් හවක් වගේ හැලෙන දෙයක් හැලෙන දෙයක් බව දන්න කෙනා ආර්යයන් වහන්සේ නම. ඉතින් ඒ පුතග්ජනයා මේ Tamange මතිමතාන්තර කොච්චර ආශ කරනවද කියනවනම් නියම මතිමතාන්තර නැති ඇත්තු මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියන එක බොහොම සුළු මේ අදහසක් පුතග්ජනයා නතර. නමුත් ආර්යයන් වහන්සේලා සලකන ශේක පුත්‍රයන් වහන්සේලා සලකන්නේ ඒක මේ දිරච්චහවක් හලන්න ඕන කියලා. මොකද ඒ දිරච්චහව ඒ සර්පයාට පිළිකුල් කරනවා කියනවා. ඒක නිසා අපව ඒක ඇඟේ ආය දාගන්නේ නැහැ. සර්පෙක් හැව හැදුවට පස්සේ දාගන්නේ නැහැ. ඒ තරම් ඒක පිළිකුල් කරනවා. ඒ වගේම මේ පුතග්ජනය ඒක ආඩම්බරයක් කරගන්න. ඒක බලන් දිනවා නිතරම. මම මෙවැනි මතධාරියෙක් මම මෙවැනි මේ රුචිවලකම් ඇති කෙනෙක් පෞෂත්වයක් තියෙන මේ තමයි මම කියලා මේ ඒ මාතිම සාන්තය කියලා තමයි නිතරම ලෝගුවක් වගේ කලඳගන්නේ ආර්යනාථයේ කැට කරලා පිළිකුල් කරලා විනාශ අයින් කරලා තුන්වෙනි එක තමයි මේ සර්පයාට හවහලන්න පිටින් මොකක් හරි එක හේතු වෙන්න ඕනේ කියලා කියනවා. ගස් බෙදයක් අස්සරින් ගන්න ඕනේ, ගලක් අස්සරින් ගන්න ඕනේ. ඒ වගේ මේ ආර්යයන් වහන්සේලාත් නිතරම මේ වැඩේ කරන්නට කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ පැතුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අසුරු පතන. ඒ වගේම ඒ සඳහා නිතරම භාවනා කරනවා. මේ සතිය වඩනවා නිතරම අනුන්ගේ උපදේශ බලාපොරොත්තු වෙනවා බණහන ධර්ම සාකච්ඡා කරනවා කියලා ධර්මයේ තනියම කරන්න බැරි බව දාන. තුන්වෙනි එක තමයි මේ දෙබලක් හම්බුනා ගලක් හම්බුනත් ඒක මැටි සීග්‍රයෙන් අමාරුවෙන් හින්ගන්න වෙනවා සත්‍යය. වීර්ය කරන්න වෙනවා. අනිත් වගේ ආර්යයන් වහන්සේ නමක් වුණත් වැඩ බහා තබන්නේ. මම දැන් දන්නවා මට ඇති කියලා බහා තබීමක් නෑ. අපපටිවන්තාවය අසන්තුෂ්ඨතාවය කියලා කවදාකවත් හැදලා බලන්නේ දැන් ගියා ඇති නතර වෙන්නද කියලා. අතරමඟ මේ සමාජවාදී ගමනේ නවාතන් පොළොව න්‍යාය වගේ මේ භාවනා ගමනේ කවදාකවත් අතරමැද නතර වීමක් නැහැ. විකතෝම තල්ලි වේදිර කරන ගමනක්. මේකට ප්‍රයත්නයේ බහතබන්නේ. අන්නේ ලකුණු හතර තියෙනවා මේ මේ සූත්‍රාතුවවල වල පෙන්ලා දීලා. ඉතින් මේක භාවනා කරනකොට සාමාන්‍යයෙන් තේරෙනවා කාටහරි මේ වගේ එකක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට මේ අඳුනගත්ත මේ හැව නැත්නම් මේ විතක්ක අපේ සරුවත් දේශනාවේ ඍජුවෙන් සලකලා බැලුවොත් ওই ගිරිමානන්ද වගේ සූත්‍රවල පහාන සංඥා ප්‍රහාණය කළ යුතු දේවල් වශයෙන් කාම විතක්ක, ව්‍යාපාර විතක්ක, විහිංසා විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ නරක පැත්ත. එතකොට මේ වෙනුවෙන් වැඩෙන වැඩි යුතු හඳුනාගත යුතු විතක්ක තමයි නෙක්ඛම් විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. ඒ කියන්නේ කාමයට ඇදෙන ගතිය කාම වස්තු කියලා කියන්නේ දස්සන කාම, ශවන කාම, සමුල්ලේපන කාම කියලා කාම වස්තුන් දැකීමේ දස්සන කාමයක් තියෙනවා. ඒ වැඩියෙන් දකපේකන හිතන්නේ මම කොහොසක් කියලා. මම මේ සෑම දේවල්ම දැකලා තියෙනවා කියලා එයා නිතරම අනික් අය දැකපු නැති දේවල් දැක්කා කියලා කියමනේ ඒ මේ අසපිනවීමේ නම්බුවක් පුතක් තැන ඇතුළේ තියෙනවා. කවුරුත් නාහපු දේවල් මම අහනවා අහන්න පුළුවන් මට ඕන දෙයකට ලං වෙන්න පුළුවන් කියලා ශවණ කාමයේ ආශාවක් නොනිමින ආශාවක් පුතක් යන අතට කියනවා. සමුල්ලේපණය කරනවා කියලා කියන්නේ අසුරු කිරීම. මේ අධික්‍රමයේ ඒ ඒ කාම වස්තුන් බහුලීකරණය කිරීම කාම ලෝකයේ ජීවන වශයෙන් සලකනවා. පෙරපිනක් වශයෙන් සලකනවා. සරලව බහුලීකත කිරීම කාම ලෝකේ වෙන අතර මේ ආර්ය භූමියටපත් වුණා හෝ ආර්ය தත්වයටපත් වෙන්න උත්සාහ කරන කෙනා නිතරම එවැනි දේවල් වල තියෙන ආදීනව දැකලා කාමාන ආදීනවන් කිය දැකලා නිතරම නෛෂ්ක්‍රම්‍ය උත්සාහ කරනවා මේ වගේ තොරව මේ සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්න බැරිද මේ ජීවිතයක් ගත කරන කොච්චර හිත සාන්තද කොච්චර පරිසරයේ හිතකාමීව කොච්චර චිත්ත දූෂණ එහෙම නැත්නම් මානසික ආසහන අඩුද කියන එක නිතර කල්පනා කරන ඒවා දාන වස්තු වශයෙන් සීල වශයෙන් මේ ගරන් කරන්න නිතරම අභිනිෂ්ක්‍මණය පිණිස එහෙම නැත්නම් නික්කම්මන් කියලා මේක කියන්නේ නික්මීම පිණිස කල්පනා කරන්න. ඉතින් ඒ නිසා මේක කාම ලෝකය පහලට ගන්න දෙයක් වෙන අතර නික්කම්ම සංකල්පේ නික්කම්ම විතක්කේ ඇති කෙනා ඒ ගඟදිගේ ඉහළට පෙන්න කෙනෙක් කියලා තමයි තේරෙන්නේ. ඒ සඳහා ඇති කරගන්නා වූ විතක්ක පද්ධතියට සාමාන්‍ය කාම ලෝකය කාම ස්රෝත දිගේ පහළට ගලාගෙන යන රැල්ලත් එක්ක රැළට අහුවෙලා මේ කරන වැඩ පිළිවෙල තියෙද්දී භාවනා යෝගාවචරය නැත්නම් සෝවාන් මාර්ගයක් මාර්ගස්ත්‍ය ආනතම් බලස්ත්‍යයක් නැත්නම් ඉතුරු මේ හරියටම වහන්සේලා ඉතුරුම විතක් ඇට කරගන්නවා මේ කවුරු මේකට රණ්ඩු කරත් මම මේක අතහරිනවා කියන. ඒකට කියනවා නෙක්කම විතක් කියලා. ඊගාවට ඒ ආශාව නිසා කවදා අතෘප්ති කර ආශාවක් නිසා ඒ තමන් බලාපොරොත්තු දෙයක් නොලැබෙනකොට බලාපොරොත්තු වෙන දේ වෙනුවට බාල එකක් ලැබෙනකොට අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ විහිංසාව මතුවේ. තමයි ඉන්නේ ඒ දේම ලැබෙනවනම් ඒක තමයි එකකම සතුටක් ලබන්නේ. එහෙම ලැබුණ කෙනෙක් ලෝකෙ පහළ වෙලක් නැහැ. ඒ වෙනුවට වෙන එකක් බාල එකක් ඉල්ලෙච්ච එකක්, කැඩිච්ච එකක්, බැලවිච්ච එකක් ලැබුණොත් ඒ ලැබිච්ච දේට බුදුමාකාර වෛරයක් ඇති කරනවා. මේක නිසා තමයි මට උතුම්ම දේ ලබන්න බැරි වුනේ කියලා දේවලක පුදුම ගැටමක් තියෙනවා මේ කාමයේ හේවණල්ලම තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ මේ සංගීතය. අනේ තරහ මේ රයික බෑගම්පලේ වගේ ආගාරති සෑම ක්‍රිෂ්ඨකම හේවණල්ල වශයෙන් ව්‍යාපාදේ පවතිනවා. ඒ ව්‍යාපාදය ඕනම කෙනෙක් දක්ව දක්වන කියන කළු පාට වූ නාස්තික වූ විනාශකාරී ධර්මයක් කියලා. නමුත් ඒක ගන්න කොයි වෙලාවද ඇතුළට වදින්නේ කොයි වෙලාවද ආසාදනය වෙන්නේ කොයි වෙලාවද අගොඩන්නේ හැබැයි තමයි කාමයට ආසා කරන බව පිටි පිටන රූප බලන ආසයි සත් බලන ආසයි කඳ බලන ආසයි රස බලන ආසයි පහත බලන සුඛෝභෝගී වලට ආසයි හිතට එනේ එනේ අදහස් මගේ මම කියලා ආසයි ඒත් එක්කම මේ ව්‍යාපාර වෙන බව දැනගන්න ඒක නිසා ඉල්ලලා ගන්නේ බැලුවකට ගන්නේ ආසාවක් නමුත් ඒකේ යටපැත්තේ තියෙන්නේ ද්වේෂය. අපි මේ කර්මයේ සත්‍ය කාර්යයක් ගත්තාම ඒක පැත්තක රැඳිනි ඔළුව තියෙන අනෙක් පැත්ත පොල් ගහනවා. ඉතින් රැඳිනි ඔළුවට ආසාව ගත්තට හම්බ වෙන පොල් ගහක් ඇති. අපි දන්නේ එක කාසික කවදාකවත් රැඳිනි ඔළුව එක්ක ගන්න බෑ. ඒක දෙබිඩි දෙයක් තියෙන. කවදාකවත් අපි ඒක ඔළුව දකින්න නම් පොල් ගහලා තියෙන පොල් ගහලා නෝ දකින්නේ. ඒ දෙකම දකින්න එක තමයි මේ ගැඹුර දකින්නයි කියලා කියනවා. අපි දකින්න උනත යකින් අනිවාර්යයෙන් මේක විරුද්ධ පැත්ත තියෙනවා කියලා කිව්වත් පිළිගන්නේ නැහැ. ඒක නිසා කාම විතක් ඇති කරන එක අනිවාර්යයෙන්ම එයා කැමති උනත් නැති උනත් ව්‍යාපාද විතක් ඇති වෙනවා. ඒ ව්‍යාපාද විතක් එන්නේ එක දෝෂයක් නෙවෙයි. ඒක සංසාර ස්වභාවය. චිත්ත නියාමයක් ඒක. නමුත් ඒ වෙනුවට සංගතනන්සේ කැමැති ඉහළට තියෙන අයට සෝවාන් මාර්ගත්‍යයට එනත් අනිකුත් මේ ආර්ය පුද්ගලයන් වහන්සේලාට අවිහිං අභ්‍යාපාද විතක්යක් පුතු කරනවා. ඒක තමයි මෛත්‍රී කියන්නේ. ඊගාට විශේෂාව මතුවෙන්නේ මේ අභ්‍යාපාදයේ ව්‍යාපාදේ නිසා. ඒ ව්‍යාපාද වස්තුවත් එක්ක ගැටිලා වෙනස් කරන්න බෑ. ඒ ව්‍යාපාද වස්තුව නිශ්චය කරපු කෙනා හසුරු කරන කෙනාට අපි හිංසාව ඉබේම දිවරාච්චි වලන. දැන් නැතුණාට හිංසාව වලනවා. දැන් අද ලෝකේ සාමාන්‍ය දෙගුරුසුන් ගමනක් ගත්තොත් අද ලෝකේ ප්‍රසිද්ධම ප්‍රකටම විද්‍යාත්මක ගත්තොත් ඒකත් කියන 99%ක්ම පාවිච්චි වෙන්නේ භයානක ආයුධ නිෂ්පාදන සඳහා. මේ මුළු පොළොවේම ඉන්න සත් මිනිස්සු සේරම කරමරන්න පුළුවන් ආයුධයක් හදන්න පුළුවන් නම් ඒ රජ ඕනම ගානක් පිටම් කරන්න නැති ඕනම මොලයකට ගෙවන්නේ. ඒක නිසා ඔය අපිට විද්‍යාත්මක අතුරු බල ලැබිලා තියෙන්නේ ආයුධ නිෂ්පාදනය සඳහා කරන පරිශ්‍රම වල අතුරු බල වශයෙන්. එකක්ක ওই වෛද්‍ය විද්‍යාත්මක හෝ එහෙම නැත්නම් වෙන විද්‍යාත්මක අපිට මේ අද වැඩ කරන කිසිම උපකරණයක් ඒක හොයලා හම්බෙන්නේ නැහැ. ඒක මේ යුද සහ ආයුධ සඳහා අසීමිත සංකල්පයක් වේදන් ගන්නවා අසීමිත මොලදානක් වැඩ. ඒකේ ඒගොල්ලෝ අර කරගෙන කරගෙන අතුරුකල තමයි මේ උපකරණ වශයෙන් එළියට එන්නේ. ඉතින් අපි ඒකට වදිනවා විද්‍යාත්මක දිනුම කියලා නමුත් හොඳ හැරිලා ඉන්නේ ඒ වගේ මානව දායකත්වයකට නෙමෙයි. ඒ විද්‍යාත්මක මොළ ටික ඇත්තටම මොළ හසුරවන්නේ අඳු අමුම තකතිර කොටස. ඒ තකතිර කොටස මේගොල්ලන්ට අලියනවා. සැලෙනවා පස්සේ ඒගොල්ලෝ දන්නේ නැහැ කාටද පහින්නේ කාටද කඹරන්නේ කියලා. අන්තිමට වෙන්නේ මොකද්ද? හොඳම මොළ ටික විනාශය පිණිස යොදවනවා. අවිංසාතුන්ට නෙවෙයි වෙන්නේ. හිංසාවන්සයි වෙන්නේ. ඉතින් ඒක එදත් එකයි අදත් එකයි. අර විද්‍යාවෙන් කෙරුවේ වැඩි ටිකක් මම කළා දෙන්නේ. ඉස්සර පිස්සු තිබුණා දැන් පිස්සු හොඳ එක තියෙනවා. ඩබල් වෙලා තියෙනවා. ඉච්චරයි වෙලා තියෙන්නේ. හැබැයි එදත් ඔය සෙල්ලමයි අදත් ඔය දෙක. හැම රජ කෙනෙක්ම ධර්මරිකෙක් එක්ක අසුරක් පිළිලා දිනවා දිග්ගතෝ. ඒකෙන් කාජස් රාජ්‍ය පවත්වන්න අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රසිද්ධිය රාජ්‍ය රෝගියන අපි මහ ජනතාවගේ සුදුසිච්ච වෙන අපේ රට සාමෙන් පවත්වනවා ප්‍රජාතන්ත්‍රවාදී පවත්වනවා කියලා. ඒ හැන්දාවට රාජ්‍යතුල සාද පවත්වන්නේ ඉන්න ප්‍රධානම ධාමරිකයෙක්. මෙන්න මේ වගේ එකක් යන නිසා ඒකේ උපකරණ දෙයක් කරගත්තා වගේ. යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ සංසාරේ හොදලා ගන්න දෙයක් නැහැ. තීනම මෙච්චරයි. එකක් කරත හැකි මගේ චිත්ත සංකාරය. වර්තමාන පිසුදු කරන්න පුළුවන්. නික්කම විතක්ක, අව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මාර්ගයෙන් විශ්සුද්ධ කරන්න පුළුවන්. ඒකට අත තියන්නේ ධාමරිකයකට බෑ රතු වෙන්න බෑ. යම් කෙනෙක් දැඩි අධිෂ්ඨානයක් ගත්තොත් මගේ චිත්ත සංතානය මේ භයානක ජීවිතයෙන් ගලවලා මම යස්ස විතක්කා විදුහිතා මේ විතක්ක දූපණය කරලා හරනවා විදූපණය කරලා හරනවා පිඹාගෙන පරිකාරත්තු ඒ හරිය අමර හිතවිල්ල. ඒ හිතවිල්ල හදන්න කිසිම රාජ්‍ය බලයකට බෑ කිසිම ආමරණයකට බෑ කිසිම අන්‍ය ආගමකට බෑ. ඉතින් ඒක අහිංසක අදිෂ්ඨානයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දන්න ඒ අදහස් කියන තැන මතක් කරලා තියෙනවා. ඒකට වෙනම උපක්‍රම පද්ධතියක් තියෙනවා. අන්නේ උපක්‍රම පද්ධතිය විතර සාකච්ඡා කරන්නේ. විතර කොහොමද? ඒ උපක්‍රම දන්න ඇත්තට අසුර කරන්නේ කියන්නේ. ඒකෝට අධ්‍යක්ෂකම් සුල්කප්පිකා අශේෂා. ඒකෝට ඇතුළත තමයි චිත්තසංතානයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පුදුමාකාර පිළිවිතත් කර ගන්න පුළුවන්. මොකද මේ විතක්ක කියන්නේ කැන්සල් එකක්. මේ විතක්ක කියන්නේ බාහිරින් ආපු දෙයක්. හිතේ ප්‍රകൃතිය නෙවෙයි. නමුත් අපි අති දොඳන් නන්නේ අතිභාලේ කියලා මේ විතක්ක වලට ජය දීලා විතක්ක මගේ පන් කියලා හිතලා විතක්ක තමයි මගේ ඥානය කියලා හිතලා ඒකත් එක්ක ඇසුරු කරලා කරලා කරලා කරලා හිත දැන් අර බුලක් කරන මනුස්සයාට නිකන් වන්නකොට නිකන් ඉන්න බෑ බුලක් එකක් කරනවා වගේ අහවල් දේර බුලක් කරනවා කියලා මනුස්සයා දන්නේ නැහැ ওই බුලත් එක කරනවා වගේ තමයි චුංගම් හපනවා වගේ තමයි ඒ විතක්ක කර කර ඉන්නවා ඒක සාමාන්‍ය කියනවා නම් ඒ දවල් වලට හරක් ධනකොල කාලා වැටෙන්නේ වමාරණන කියලා කරනවා. ওই විතක්කවත් තියෙන වමාරා ගන්න තමයි. ඒ සතාගේ හැටි. ඒ ගුරුසු දේවල් දාගත්තට දිරවන්න බෑ උට. ඉතින් හැන්දාවට බලන්න උන් කියන්නේ බුදුස්කාර අර වමනේ ටිකක් ගන්නවා මකට. ලොකු හොඳට හපලා කියලා ආයෙත් ටිකක් ගන්නවා. ඕක තමයි අවිතක්ක කියන්නේ. අපි හිතනවා ඒ හත කනවයි කියලා කන්නේ ඌ දවල් කෑමට ගොම තමයි. ඉතින් විතක්ක සඳහා එන්නේ අපි කාලා වමාරු ටිකක් තමයි. එන්නේ ඒක දන්නේ නැතුව අපි මේ ඔරිජිනල් එක කියලා හිතන කහවට රුමිනේටින් ද කඩ කියලා කියනවා අර කාබුක වමාරු වමාරු කියනවා. ඉතින් ඒක ඒ විදිහට දැක්කට පස්සේ ඒක ගැන හිතෙන්නේ විරක්තයක් තමයි. මේක හලනවා නම් හොඳයි. හැබැයි ඉතින් මේක සහජාතියක් වෙනවා. පුරුද්දක් වෙනවා. නැතුව වැඩියක් වඩපත් වෙලා විතක්ක නැති තැන හරි පාළුයි. විතක්ක නැතන හරීම මේ බොඳ වෙච්ච රසයක් තියෙනවා. නිකම් පිළිවෙච්ච මාළුවක් වගේ. විතක්ක ටිකක් අර එහෙම එනවනම් හොඳ මාළුවක් හදලා උම්මලකට දැම්මා වගේ හරි රසයි. ඉතින් ඕක කකයින් එක තමයි කරන්නේ. ඊට පස්සේ කියනවා අර ලෙඩේ ආවා මේ ලෙඩේ ආවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ චිත්‍රපටිය ලස්සනට පෙන්නන තියෙනවා දන්නේ නැති කෙනා, අසතිමත් කෙනා, බුදුබණ අහපු කෙනා, සත්‍විස ධර්මයේ දන්නේ නැති කෙනා, සත්‍විස ධර්මයේ දක්ෂ නැති කෙනා, ධර්මයේ ශ්‍රේෂ්ඨ නැති කෙනා, ආර්ය ධර්මයේ දන්නේ නැති කෙනා, ආර්ය මාසේ බැලුම් නැති කෙනා, ආර්ය ධර්මයේ හැදෙන්නේ නැති කෙනා මේ විතරකම තමයි අර හරකෙක් හඳාවට තමන්ගේම ඒ වමාරකම කරනවා කර කර ඉන්නවා. එහෙම විතක්ක જાති ප්‍රධාන තුනක් තියෙනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියලා. මේක යට තව 6 දෙනෙක් ඉන්නවා. ඔක්කොටම නව මහ විතක්ක කියලා කියනවා. මේ නව මහ විතක්ක වලින් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියලා කියන්නේ බරපතල රෝග බීජ වර්ගයක්. මේ එපිඩෙමික් හැදිච්ච ගමන් පැතිරෙන දෙද රෝගය. ඊට යටින් තියෙන 6 නිකන් සාමාන්‍ය අරක නැති තැනට පුරවන වගේ දෙයක්. ඒ විතක්ක අර තරම බරපතල නෑ රෝගකාරක නෑ නමුත් ඒක රෝගකාරක පැත්තටපත් වෙන්න පුළුවන්. අර තරම්ම හානි කරන චෝගේ පේන. නමුත් ඒක ගැන දැනගෙන ඉන්න එක හොඳයි. නමුත් අපිට සංජින කාලේ කිව්වේ ප්‍රධාන වශයෙන් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිසාවිත වෙන කල්පනා කරන්ද ඊට පල්ලෙහා තියෙන මේ අනිකුත් නාම හඳුසක් වල ඉතුරු හය තියෙනවා කියලා දැනගන්න නරක බව දැනගන්න හැබැයි අර කාම විතක්කත් එක වගේ කෙලින්ම ඉසහැරීමට මග මකාදැමෙන් උත්සාහ කරන්න ඕනේ පස්සේ ඒක අයින් කරන්න පුළුවන් කියලා. මුඛ්‍ය අපි අද බලන බලාපොරොත්තු වෙමු මේ විතක්ක නමය එනේන වෙලාවේ හඳුනාගෙන කාම විතක්කේ සඳහන් එක්කම විතක්කේ මාර්ග ප්‍රතිස්ථාපනය කරලා ව්‍යාපාද විතක්කය අභ්‍යාපාද විතක් කියන නැත්නම් මෛත්‍රී මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරලා විහිංසා විතක් විහිංසා විතක් අවිහිංසා විතක් කියතුයි ප්‍රතිස්ථාපනය කරලා අපේ හිත ඊට යට තියෙන මේ ප්‍රධාන තුන් දෙනා නැති වෙනකොට අපේ හිත ආසාදනය කරන ඒ වින්ද ගන්න අනිකුත් විතක් ටිකක් දැනගත්තට පස්සේ ඒ දැකීමම ඒ දැනීමම අපිට ලොකු සුසිලක් වෙනවා. ලොකෝ මේ චිත්‍ර පිළිබඳව මේ නැත්නම් මේ සමීකරණය පිළිබඳව ලොකු හැඟීමක් ගන්න පුළුවන් කොහොමද මේ සීලයෙන් මේක කැපෙන්නේ කොහොමද මේක සමාධි ශික්ෂාවෙන් කැපෙන්නේ කොහොමද මේක ප්‍රඥාවෙන් එහෙම නැත්නම් ප්‍රඥා ශික්ෂාවෙන් කැපෙන්නේ කියලා. ඉතින් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක ගැන කියනකොට මේ විතක්ක කියන පදේ තේරුම් ගන්න තව කිට්ටුවෙන් යන වචන එකක් තමයි සංකප්ප කියන වචනේ. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට සම්මා සම්මා දිට්ඨිය කියනවනම් ඒ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයට තුඩුලම තුඩුව ලබා දෙනවා ගොනු ලබා දෙනවා නික්කියක් ලබා දෙනවා. ඒ ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය නම් මිත්‍යා විතක්කවලට ගොනු ලබා දෙනවා යොමු ලබා දෙනවා. ඒ සම්මා සංකප්ප තමයි නික්කම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය. මිච්ඡා සංකප්පය තමයි කාම අවිද්‍යාව, අවිච්ඡා විහිංසා කියන සංකප්ප. එසා සංකප්ප සහ විතක්ක කියන වචන දෙක සමානාර්ථ පද වෙනවා. මේකට තව කිට්ටු කරනවා නම් මානසිකාරය කියන වචනයක් ගන්න පුළුවන්. ඒ මානසිකාරය සම්මා සංකප්ප සම්මා විතක්ක යෝනිසෝ මනසිකාර කියලා ඒ පද තුන ගැට ගහලා කැඳුත් කරලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගන්න පුළුවන් මිච්ඡා විතක්ක මිච්ඡා සංකප්ප ආයෝනිසෝ මනසිකාර කියලා. මගේ හිත මේ වෙලාවේ තියෙන යෝනිසෝ මනසිකාරද අයෝනිසෝ මනසිකාරද කියන එක මොනම විදියකින්වත් පූර්ණ නිගමනයකින් කියන්නත් බෑ හසුරවන්නත් බෑ. ඕනම වෙලාවක මේ විතක්කය හෝ සංකප්පය හෝ මානසිකාය හොඳට නරකට දෙකට යනවා. ඒ නිසා මෙහෙම හිතා ගන්න පුළුවන්. බය ඇති වෙන්නේ. එක්කෝ අපි සංසාරේ නැත්තම් නිවෙයි. දෙක අතරමැද ග්‍රේ ඒරියාවක් නැහැ. දෙක අතරමැද අතරමැදක් නැත්නම් නැත්නම් ඉතින් එක්කෝ අපායි කොනේ. හැම චිත්තක්ෂණයක්ම එක්කෝ අපි ඉන්නේ එක්කෝ අපායි නැත්නම් අපායි නෝන කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියනවා. එතන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැත්නම් අයෝනිසමනිකාරේ යෙදিলা ඉන්නවා. ඒක අනෙක් පැත්තට දාලා නිවන පැත්තට ගන්නකොට අවිහිංසා නැත්නම් නෙක්ඛම්ම ව්‍යාපාද අවිහිංසා කියන පැත්තට යනවා. මෙන්න මේ දෙක ඉන්නේ අපායේද ඉන්නේ සංසාරේද කියලා පෙන්ලා දෙන එක තමයි ඒ සතියෙන් කරන්නේ. සතිය කවදාකවත් අපායන විල සංසාරෙන් ඉවත් වෙන්නේ නැහැ. නිවන කියලා කියන්නේත් නැහැ. නිවනේ කියන එක අපායට දාන්නෙත් නැහැ. ඒක පෙන්නලා දෙනවා දැන් ඔළුව හැරගෙන කොහොමද කියලා. එනිසා සතියෙන් අපිට ඒ තරම් ප්‍රධාන කෘත්‍යයක් කර දෙන්නේ. එයා අපිට කන්නඩිය මූණෙන් පෙන්නලා දෙනවා දැන් මෙන්න මෙයාට ඇහැරලා තියෙන්නේ. හැබැයි මේ සතිය එහෙම වුණාට පස්සේ සම්පජන්නේ එහෙම නැත්නම් කියන විචාරය කියලා කියත් විතක්ක විචාරය කියලා ගන්න. විචාර බුද්ධියෙන් අනේ මේක නම් මේ විදිහට සංසාරේ ජීවන පැත්තට මම ටික වෙලා හිටියොත් ආය අපායට යන්න ඕනේ මේ. සංසාරේ අපාය පැත්තේ මේ විදිහට ටික වෙලා හිටියොත් මැරිලා අපායට යන්න ඕනේ නැහැ. දැම්මම ඉන්නේ අපායේ නේද කියලා තේරෙන්න පටන් අරගන්න විමසුම් නුවණට. විතක්කයේ තුලින් ඇති කරගෙන විචාර බුද්ධියට. ඒක තමයි අපි සම්පජන්ණය කියලා කියන්නේ. සතිය නිකන් විතක්කේ වගේ ඒ පැත්තට මේ පැත්තට කොහෙද මේ විතක්කේ හැරලා දෙන්න කියලා පෙන්නලා දුන්නා පස්සේ ਵਿਚාරය නැත්නම් සම්පජන්ණය අපේ තියෙන සාමාන්‍ය බුද්ධියේ දෝලා අපායකට තියෙනවා නම් ඒ පැත්තට ගන්නවා. නිවන පැත්තට කියනවා නම් සතුට සාමීච වෙලා අනේ මේක ඊගාචිත්තක් වෙනකොට කොහොමද ගෙනියන්නේ? ඊගාචිත්තක් වෙනකොට කොහොමද ගෙනියන්නේ කියලා පැත්තට අරන් දෙනවා. ඉතින් මේ විතක්කය නැතුව ਵਿਚාරයට එළිය කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. නැත්නම් සතිය නැතුව සම්පජන්ණයට ඇත්තටම අපේ දින සාමාන්‍ය විදිහේ ක්‍රියාත්මක කරන්න ඉඩක් නැහැ. ඒක කියනවනම් හොඳ පිළියක් තියෙනවා. මුවාට සෞඛ්‍යය. පිළි කොච්චර මිට හොඳ වුණත් පිළිසුමක් මුවාතේ දැල්ල කැඩිලා නම් ඒ පිළියෙන් කොටන්න බඳන හමස් වෙනවා. කො පොඩ්ඩක් බහලා ගත්තට පස්සේ අර මීයේ පීයේ තියෙන සමබර බර මේක හරියන ගතිය අර කැපුම් කට්ටෙක් කියලා තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේ අපේ සම්පජඤ්ඤය එහෙම නැත්නම් නුවණ කියන එක සිහි නුවණ කියන්නේ සිහිය ඉස්සර වුණොත් නුවණ ලක්ෂණයට වැඩ කරනවා. නුවණ කොච්චර තිබුණත් වැඩ ගන්න බැරි වෙනවා සිහියෙන් මේ කොතෙන්ද වදින පහර කොහොමද කියලා දැක් ගන්න බැරි නිසා මේ සතිය සතිපට්ඨාන භාවනා කරන සතිය මේ විදක්කත් අතර බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒක හැබැයි සාමාන්‍ය සිල් රකින්න කෙනාටවත් අන්දර කෙනාටවත් අදාළක් නැහැ දැනෙන්නේ නැහැ. ඒක මොකද යාගේ අවසානයේ ඒ පැත්තට දැනුමක් ආදායයක් උමෙලා නැහැ. හැබැයි සමාධි භාවනා ප්‍රඥා භාවනා කරන එක නම් බොහොම අදාළයි. දැනගත්තොත් ලයිට් එකක් දාලා තියෙන කාමරයක් අස් කරනවා වගේ අස් කරදෑ. දැන නොදැනී කියොත් අන්ධකාර කාමරයක් අස් කරනවා වගේ කොතන බඩුව තිබ්බද කොතන ආපහු තිබ්බද කියලා දන්නේ නැහැ. මොකද්ද වැඩක් කරලා දිනවා. මුළුමැදාව කියන්නේ එළියක් නැහැ. ඒක නිසා දැනට ඇහිීමේ භාවනා කිරීමේ ධර්ම සාකච්ඡා කිරීමේදී මේ කරුණු ටිකෙන් ටිකෙන් තමයි පැහැදිලි වෙලා එන්නේ කවදාකවත් හිතන්න එපා. කොහොම දැනගෙන භාවනා කරන්න ඕනයි කියලා. ඒ භාවනා කරගෙන යනකොට මේ වගේ අවස්ථාවල් හම්බෙනවා කම්බෙට සාකච්ඡා කරන්න. ඒකකොට භාවනා නොකරපු කාලෙ වැඩි මේවත් තේරෙන්න පටන් ගන්නවා. මේක අදාළ කාර්යයක් වැටහෙනවා. මේක අවශ්‍යයි කියලා තේරෙනවා මම මේ යන ගමනට මගේ ගමන් මල්ලේ මේකත් දාගෙන ගියොත් හොඳයි කියලා. එයාගේ මේ විතක්කය පරිචිනාත්මක දෙයක් කියලා පුළුවන්. එකක් ඒකින්ද සාමාන්‍යයෙන් ධානාංගයක් වශයෙන් සඳහන් වෙන අවස්ථාවක් තියෙනවා. විතක්ක ਵਿਚාර පීති සුඛේ සම්පතන කියන ධානාංගවල ඒක සාමාන්‍යයෙන් සමතාචාරවල පෙන්වන්නේ අරමුණට හිත නැංවීම කියලා. ඒක විපස්සනා පැත්තෙන් මේ විදිහට කියලා දෙන්න පුළුවන්. අපිට ආයතන හයක් තියෙනවා. ඇහ කන දිව නාසය කය මන කියලා. මේ ආයතන හය හැම වෙලාවෙම ඇහැට එන සෑම දෙයක්ම දැකලා ඒක අපේ මතකෙට යනවා වුණොත් ඒක ඇහැට ලොකු නම්බුවක්. ඒ කියන්නේ ඇහැ නම්බු ලබනවා. මම තමයි අද දවස් වැඩිම හිතේ අවධානය ලබා ගත්තේ මම පෙන්නපු දේවල් තමයි මතකෙට ගියේ කියලා. නමුත් ඒකට බොහොම බයක්ෂව කනගාටුවකින් කන පසුබාගෙන ඉන්න අනේ ඇහැ ඉන්නකන් මට ඇහෙන දෙයක් කිසිම දෙයක් වාර්තාගත වෙන්න කියන්න හම්බ වෙන්නේ නැහැ. එයා හැම වෙලාවෙම ප්‍රමුඛතාවය ගන්නවා කියලා ඇහැට වර්ධින හැම අවස්ථාවකම කන විසින් උතුර ගන්න. මේ දෙකම වැඩ කරන්න කියලා විතරයි නාසයේ ඉඩක් හම්බ වෙන්නේ. මේ තුනම නැතිලාට දිවට හම්බ වෙනවා. මේ හතරම නැතිලාට කයට හම්බ වෙනවා. මේ කොහොම රූප ධර්මත් එක්ක වැඩ කරන එක. ඒ නිසා සර්වඥාන්සේ ඉදන් සමා කරනකොට චක්කු සෝත ගාන ජීව කාය කියන තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ අපි දවස පුරා වැඩියෙන්ම නැලෙන්නේ පින වෙන්නේ ඇහිං රූප බලන. යම් වෙලාවක අපිට ඇහැ නැති වුණොත් ජීවත් වෙලා එන්න අපි ආදරය කරන ප්‍රිය දේවල් වලට කියන්නේ මගේ ඇහැ වාගේ කියන. මොකද ඒක තමයි අපි වැඩියෙන්ම කෙරගන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම අපි වැඩියෙන්ම නන්නත්තර වෙන්නේ වල්මත් වෙන්නේ එහෙන් දකින්න රූප වලට තමයි. ඒක ඕන කෙනෙක් මත් කරන්න පුළුවන් දර්ශනය. එහෙම නැත්නම් රූප ප්‍රමාණය. මොන ගුණයක් අත්දැකලා ගමන පොත්වල වල තියෙනවනම් එහෙනම් හරි. ඒකකින් සදාකාලික සත්‍යයක්. ඒක කාටවත් බැරි කරන්න බුරු කරන්න කියන එක නෙවෙයි නිසා ඕන කෙනෙක් කරනවා රූප ප්‍රමාණයක් ගන්න රූපයෙන් ලක්ෂණ වෙන්න. ඒක ඉතින් අන්ධබෝත ලෝකයේ පළවෙනිම ලකුණ. ඊට පස්සේ තමයි කන ඊට පස්සේ තමයි නාසය දිව කය මන. ඒ නිසා අපි හිතමු මේ හිතේ අවධානය ලබා ගන්න මේ පස් දෙනාම උනන්දු වෙනවා. දෝරේ ගලනවා වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොත්හඹ රූප. මොන කොහොම ලබා ගන්නද එක දොරයි තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දී ඇටෝමේෂක නැත්තම් බුෆේ ඩයට් එක වගේ සම්පූර්ණ දේවල් අරලා තිබ්බට එකවරකට කන්න පුළුවන් එකයි. ඒ නිසා අත දාලා ගන්න වෙනවා එකක්. මේ භෝජන ගොඩාක් කරලා තියෙනවා, දේශි ගොඩාක් තියෙනවා, කැලි ගොඩක් තියෙනවා. එකක් තෝරන එක තමයි මනස්කාරය කියන්නේ. එකක් කියලා කියන්නේ. අරමුණ එක නම් මොනවයි කියලා කියන්නේ. අරමුණු රාශියක් තියෙනවා. දීයක ඕනම වෙලාවක. මෙන්න මේ කොයි අරමුණක් ගන්න කියන්නේ රූපයක් බලනවාද සාධ්‍යයක් අහනවාද ගඳ බලනවාද රස බලනවාද පහස බලනවාද කියන එක විතක්කේ කියලා කියන්නේ පිස්සු අඳුරේ ඒක අත්තකට පන්නේ බලලා කල්පනා කරලා දක්කලා පෑන ඒක සාමාන්‍යයෙන් අපි කරන වැඩක් තමයි පොඩියෙකුට අකුරු කියවනකොට වටේට කෑම જાති පාට වෙට්ටි පින්කල් අනම්මනම් ගොඩාක් තියෙන කොල්ලමකින් කියන කෙල්ලක් තියෙනවා ඊට ගම උ අල්ලන්නේ මොකද්ද කියන එක අම්මා දන්නේ නැහැ අප්පා දන්නේ නැහැ පොඩි එකා දන්නේ නැහැ. ඉතින් අම්මලා තාත්තා දැනගන්නවා මේක කවදා හරි චිත්‍රකාරයෙක් වෙයි. මේක කෑම කෑම දාත කෙනෙක් වෙයි. මේක ඕන අල්ලන. අන්න ඔය දෙන්නම තමයි උදේ ඉඳලා හින්දා වෙන්නේ. අපේ විතක්කය මීත්‍රික සූචකේ වගේ හෙල්ලි හෙල්ලි හෙල්ලි තියෙනවා. කොයි දෙයක යොමු වෙනවද කියලා කාටවත් අපිට කරන්න බෑ. කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. සම්පූර්ණ පිස්සු වන්දරේ ඉඳලා සඳහන් කරේ පිස්සු රිලෙක් වගේ. ඉතින් මෙන්න මේකෙදි ඒ දීයේදි සාධක වලින් කොයි එකද තෝරන්නේ කියන එක ඉතාමත් වැදගත් තමයි තෝරන එක තමයි මට කියන්නේ. තෝරන එක තමයි ස්පර්ශය කියන්නේ. ඒක තමයි වේදනාව කියන්නේ. ඒක තමයි සංඥාව කියන්නේ. ඒක තමයි තණ්හාව කියන්නේ. ඒක තමයි උපාදාන වෙන්නේ. හැබැයි පරාසය විශාලයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් අපිට එන සම්පූර්ණ සංඥා රාශිය ලබා ගන්න විඥාණයට යන්න ඉස්සර වෙලා පෙරහිලක් සිද්ධ වෙනවා වරණාව ශෝෂණයක් සිද්ධ වෙනවා මෙන්න මේ වර්ණයට තමයි අපි සංස්කරණය කරනවා කියන්නේ දීයදි සියල්ලම ගන්න බැරි නිසා එකක් තෝරන්න එකක් තෝරනවා කියන්නේ බොහෝ දේවල් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක මනුස්සයට මතකයි අපි එකක් තේරුවයි කියලා කියන්නේ අනිත් සියල්ලම ප්‍රතික්ෂේප වෙනවා සදා කායික ප්‍රතික්ෂේප වීමක් ඊට පස්සේ අර තෝරගත්ත දේ පිළිබඳව අපි උඩ පනිනවා කෑ ගහනවා අනික් අතට මේක තේරුනේ නැහැ කියන මම දන්නවයි කියන බලන්නේ මේ කාණ්ඩ දිනේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකද්ද විශාල පරාසයෙන් එකක් තෝරලා තෝරගත්ත එක පිළිබඳව කෑ ගහනවා අන්න ඒ තේරීමට යොමුව දෙන්නේ ගොනුව දෙන්නේ මේ විකක්යෙන් මේ මානසිකාරයෙන් මේ සංකල්ප ඒක නිසා විඥාණයට කවදාකවත් බෑ සම්පූර්ණ පරාසය දුක්ඛය. ඒක නිසා ලොකු බඩක් තියෙන ඉදිකටුලක් තරම් විතර පුංචි කටක් තියෙන භූතේක් නැත්නම් ප්‍රේතේක් විශාල කැමීෂක් ඉස්සරහට ගියාම මනසට මහ කලයක බඩගින්නක් තියෙනවා උගුර බොහොම පුංචි ඉදිකටුලක් විතර ඇති. ඉතින් අර කොච්චර ඉරුවත් කදා සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ නිසා අපි යමක් තෝරගත්තද ඒ තෝරාගත්තේ මමයි, මගේයි, මගේ රුචිකත්වයයි, මගේ සවි මේ සත්‍යාදිත්‍යයි, මගේ ආත්මයයි කියලා ඒකත් එක්ක අපි අහුවෙන්නේ මෙන්න මේ තේරිල්ල නිසා තමයි නමුත් තෝරන්නට කරන්න දෙයක් නැහැ. මේ තේරිල්ල සිද්ධ වෙන්නේ අපේ රුචි අනුව අපි අසුවිරු දේවල් අනුව ඒ වගේම සද්ධාව අනුව තර්කය අනුව සහ අපි දැකගෙන තියෙන දෘෂ්ටිය අනුව ආකාර රුචි අනුසව සද්ධා ආකාර රුචි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දික්ටි දිචානකන්ද කියලා බුදුහාමර ඇඟිලි පහ දික් කළා කියන ඕනම කෙනෙක් මේ වගේ පරාසයක් තුනට පස්සේ මේකයි මම ගන්නෙ කියලා ගන්නෙ Taman සද්ධාවත් දෙයි රුචි කරන දෙයි ගුරුවරු අපිට කියලා දීපු අසුවිරුදී දික්තිය තකේ හැබැයි තමයි සුද්ධතම කියනවා ශ්‍රද්ධාවෙන් බාරගත්තට සත්‍යයේ තියෙන පුළුවන් බාර නොගත්ත දේ තුළ බාරගත්ත දේ තුළ සත්‍ය මුතු වෙන්නේ. රුචියෙන් අපි ගත්තට මගේ රුචිය කියලා රුචියට අහුවෙච්ච පරාජය තුළ අපි වන දේ මුතු වෙන්නේ කියනවා අත්‍යහරපු දේ රුචි නැහැ කියලා අත්‍යහරපු දේ තුළ සත්‍ය කියන්නේ. අනුස්සවේ වශයෙන් මට ගුරුවරු කියනවා මෙහෙම කරපන් කියලා ගිහිල්ලා මම තේරුවා නමුත් ගුරුවරයා කිව්වට මොකද මම තොර පරාජය තුළ සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා මම මට ඌර කියපු නෑ මේක වැරදි මේක හෙරටික් මේක බොරු කියලා ප්‍රතික්ෂේප කරලා තුළ සත්‍ය කියන්නේ අපි වාද කරලා දිනුවට පස්සේ අපි කියනවා සත්‍ය දිනුවා කියලා නමුත් වාදයේ තුළ සත්‍ය නොතිබෙන්නේ කියනවා වාදෙන් පරිසිද්ධ තුළ සත්‍ය තියෙනවා අපේ දෘෂ්ටිය තුළ අපේ රුචිකම තුළ රුචිතර දෘෂ්ටිය තුළ අපිට නම් සත්‍ය තියෙන. ඒ නිසා අපි දෘෂ්ටියට පාරාම් තකම් වහන්සේනම දෘෂ්ටි රහුවේ කියන ඇතිවෙච්ච සත්‍ය තියෙනවා. ඒ නිසා මේ විතක්කයේදී මේ අනිස්කාරයේදී මේ සංකප්පයේදීම අපි කරන්නේ කරපු තකතිරුකම සාතික කරන්න උත්සාහ කරනවා මිසක් මේ සංසිද්ධිය දිහා සාධාරණ ධර්මයක් අපි දෙලන්නේ නැහැ සක්කාය දිට්ඨිය කියන දායකා. ආත්ම දෘෂ්ටි කියන දායකා. ඒක ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේක දිගට විස්තර අපිට එනේ එනේ එනේ කම්බිනේෂන් එකේදී එනේ එනේ එනේ සංසිද්ධියේදී එනේ එනේ එනේ කටේදී කොයි දේද අපි තෝරන්නේ කියන එක එහෙමම යන්න ඇట్లా පැත්තකට වෙලා බලන්න හිතියොත් වෙන කෙනෙක් දිහා බලනවා වගේ අපිට තේරෙයි අපි පුදුමාකාර විදිහට ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ රැක්ටක කියලා කියන්නේ ඔකට තමයි හැමදාම දීපාන්දර නැතිනවා දත්ම කියනවා පිටින් අර බල්ලෝ කල්කම් ඇඳිට ගලවම් කරනවා. උදේ පාන්දර කල්සුමක් ගන්නවා අද දෙන්නම් කියලා යනවා. හැන්දෑව හොම්බෙන් ගිහලා හිටලා ගෙදර ඇවිල්ලා උදේ ගන්නවා හෙටනම් දෙන්නම් කියලා. හෙටත් අර දෙකම තමයි. අදිනවා අදිනවා අදිනවා බර අදින ගොන්නෝගේ කරත්තේ. කවදාකවත් මේකට එක් කරන්න බෑ. එහෙම අපි හිතනවා ඒක මේ පරිසරයේ දෝෂේ ප්‍රතිපත්ති වල වැරදි, හිතුගුණ දෝෂ. නමුත් අපි හැම වෙලාවෙම මේක ඉල්ලගෙන කරන පරිප්පුවක් බව දැන් හොයාගෙන මේක යන්නේ කියන එක තේරෙනවා මේ විකක්කේ වැඩ කරන්න අරලා කිසිසේත්ම විකක්කේට පූර්ණ නිගමන වෙන්නේ නැතුව යොම් කිරීම දෙන්නේ නැතුව කරන හැටි බලන්න. එහෙමනම් ඉතින් මේ වැඩ ගොඩාක් කියන එක හරි. යුතුයකම් රාජකාරී පවුල් ඔක්කොම කියන එක. ටිකක් වෙන් කරලා හිතට එක අරමුණක් දීලා කොහොමද විකක්කේ මේකට වැඩ කරන්නේ කියලා බැලුවොත් අපි ආනපන සතිය කරනකොට ඒකයි කරන්නේ අර කියන විදිහට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් දෝර ගලන් කරනවා වහල ගන්න. ඒ කියන්නේ ඒ විචල්‍ය සාධක ඝාතික කරනවා. එකක් ඉදිරිපත් කළ විතක්කේ කියනවා ඒක තමයි කරනවන්නේ. ඒකම මෙනේ කරන්න කියලා. ඒකම භාවනා කරන්න. ඒකම සත්‍යමත් වෙන්නේ කියලා. කරගෙන කරගෙන කරගෙන යනකොට මේ විතක්කේ වැඩ කරන හැටි අදුම සංකීර්ණතාවය තමයි අපිට අල්ලන්න පුළුවන්. උපහාරයක් කියනවා නම් ජනරේටරයක් වැඩ කරද්දී දෙහිගේ කරන්ට් එකේදී ජෙනරේටර් වැඩ කරන හැටි ඉගෙන ගන්න බෑ. කරන්න ගියත් කරන්ට් එකක් වදිනවා. එතකොට ඒක ස්ලෝ ඩවුන් කරන්න ඕන නැත්නම් ජෙනරේටර් නතර කරන්න. නතර කෙරුවට පස්සේ තමයි මේක තේරෙන්නේ මේ පැත්තේ. බලය බලය යනවනවා මේ පැත්තේ ඒ බලය පිටිවිය බාටපත් කරනවා. ඒකත් තිසාල යන්ත්‍රයක් තියෙනවා. මේ පැත්තේ තිසාල යන්ත්‍රයක් තියෙනවා. ওই දෙක පුදුමාකාර සමතුලිතතාවයට ආවට පස්සේ තමයි දෙකේ කරන්ට් එකේ 110 හරි එන්නේ. මේක දුවද්දී අල්ලන්න බෑ. ඒ නිසා අපේ සාමාන්‍ය වේගයක්දී මේ විතක්ක වැඩ කරන හැටි බලන්න බෑ. අර වේගකින් වැඩ කරන මැෂින් එකක් වගේ. පොට්ට ගලවලා පොඩ්ඩක් බැලුවත් ඇතුළේ වෙනවා අමාරුයි කියලා නම් මැෂින් එක තත්පරයක් 1500 වේගයක කරකිනවා. ඒ වේගයේදී මැෂින් දැනගන්න ඒ නිසා ස්ලෝ ඩවුන්. ස්ලෝ ඩවුන් කරලා අර වේගය අඩු කරලා එහකන දිවනාසය වහලා කයට පොඩ්ඩක් දාගෙන ඉන්න ගියාම විතක්කේ කොච්චර හිතුවක්කාරද විතක්කේ කොච්චර කියන දේ අහන්නද කියන එක අපිට තේරෙන්න පටන් ගන්නවා මොකද ඒ ආසුරුදු වෙලා තිබෙන රූප බලමින් ශබ්දහමෙන් ගඳ බලමින් රස බලමින් පහස ලබමින් ඒ පහසේ සැප දුක් වශයෙන් වර්ණවලක් කහණේ රතු වශයෙන් ශබ්දවලක් සංගීත රාව කුණුක විවිධාකාර ක්‍රමවල දීලා මෙයා එක තැනකට තිබ්බ කරා පුතුමාකාර වල්මීහරකෙක් ගෙනලා කැලේ හිටපු කල්මීහරකෙක් ගෙනලා ගමේ බැඳා වගේ කැලේ හිටපු කුරුල්ලෙක් උඩුවකට දැම්මා වගේ පුදුම නැතිලක් අට. ඉතින් ඒ නිසා මේක කරන්න බැරි වෙයි මේ අල්ලන්න බැරි වෙයි මේ ආගේ අලමුඩ දකින්න බැරි වෙයි කියලා හිතන එක එක එක පැත්තකින් සාධාරණයි. මොකද මේක ආකල් කෙරෙන්නේ එක වල්මත් වෙන්නයි අපි පෝෂක් කර කරේ. දැන් මේ තනි කරපු ගමන් මිසක් ඒ හැටි තේරෙන්න පටන් ගන්නවා. නමුත් අර වල්බූත ක්‍රමයේදී ඇහි රූප කණේ ශබ්ද වශයෙන් යනකොට මෙයා පහල කරන තාක් පහල කරන්නේ කාම විතක්ක ව්‍යාපාර විතක්ක විහිංසා විතක්කමයි කවදාකවත් නැහැ ස්වභාවයෙන් නෙක්ඛම් විතක්කයක් පහල වෙන්නේ කවදාකවත් නැහැ අව්‍යාපාර විතක්කයක් පහල වෙන්නේ කවදාකවත් නැහැ අවිහිංසා විතක්කයක් පහල එහෙම නැ ඉන්න බෑ මේ ලෝකේ යා පස්සට යන නිසා තරගේ ඉන්න නම් අර තමයි ඒක නිසා සද්ධාවේ දානයක් දෙනවා ඊට පස්සේ ඕනාරකට අනිත් පැත්තරවල අතහැරියෝ පොදුව. සීයක් රකිනකොට හිංසා වෙනට අවිහිංසාව දානවා. ඉතිව කරන්න ගියාම අපිට වෙනවා සමාජ වශයෙන් ගැටුම් වෙනවා අපේ ජීවන රටාවෙත් අමුතු ශික්ෂණ වශයෙන්. ඒක තවත් ටිකක් බරපතල වෙනවා. ඉතින් කාමච්ඡන්ද ව්‍යාපාද වගේ නීවරණ යටපත් කරන්න ගියාම. ඒ නිසා ඒකෙදි මේ වේගය අඩු කරන ගතිය සක්මණේදී හෝ පරියන්කේදී වේගය අඩු කරන්නේ ජෙනරේටරේ වැඩ කරන්නේ ජෙනරේටරේ ගණන් කරන්නේ. දැන් අපි ඒක බාහිරගත වේසක් වශයෙන් අපි දන්නවා මේක ඇස් දෙක වහන්න ඕනේ ඊට පස්සේ අපි ආනාපානෙට හිත දානවා. දාගෙන ඉන්නකොට එකේ හිත පවත්තන්න බැරි ගතිය තමයි අපි ඉස්සල්ලාම විතක්ක පිළිබඳ දැනගන්න කාරණා. මේ මේ ආගම දෝෂයක් නෙවෙයි හැකියි. නමුත් අපි කතාරින් නැතුව නැවත නැවතත් මේ කම්ම සංකල්පයේ යුක්තව, අවියාපාද සංකල්පයේ යුක්තව, අවිහිංසා සංකල්පයේ ඉnde ඉnde ඉnde ඉnde කියන සම්මහාර විතක ආස්වාදෙන් ප්‍රසවාද ප්‍රසවාසයෙන් ආස්වාදයට එක දිගට උස්තරේ කීපයක් බලන්න පුළුවන් කියලා කියන්නේ පුදුමාකාර ආශ්චර්යමත් සිද්ධියක්. ඒ තරම්ම මේ හිත වල්බූතයි. ඒ තරම්ම මේ හිත පිස්සු අඳුරෙක් වගේ ඉන්නේක අන්තිම කීකරු වුණාට පස්සේ ඒක අරන් ඕනේ දැන් ඉතින් මේක මේ විදිහට ඒක අගය කරන්න පුළුවන්. ඒකෙත් ඒක ආඩම්බර වෙන්න පුළුවන්. මොකද්ද? අපි ආස්වාදයේ වශයෙන් ආස්වාදයේ ඇති වෙනකොට මගේ හිතේ තියෙන ආස්වාදය කියලා දන්නවනේ. මගේ විතක්කේ තියෙන ආස් මගේ හිත නැගලා තියෙන ආස්වාදය කියලා දන්නවනේ. ආස්වාදයේ මතින් කවදා රාගේ පහළ වෙන්නේ නැහැ නේ. හරියටම අපිට දීලා තියෙන්නේ උදාසීන අරමුණක්. ඒ වගේම ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. මේ ආස්වාදයට ප්‍රසවාසය කියලා අන්දවන්ද භාගයක් සහ මොහොනක් නැහැ. ඒ ආස්වාදයේ ආස්වාදයේ බව දන්නේ ඒක නිවනට විතරයි දෙන්නේ. ඊගාට ප්‍රසවාසයට මාරු වෙච්ච ගමන් මේක ප්‍රසවාසය කියලා දන්නවනම් ඒකේ කවදාකවත් නැහැ කාම විතක්කයක්. ව්‍යාපාර විතක්කයක් ඒ නිසා විතක්කය නික්කමෙමයි තියෙන්නේ මොකද මේ හොල්ලන්න නැතුව ඇඟ තියාගෙන ඉන්න ඕනේ රූප බලන්න නැතුව ඇඟ වහගෙන ඉන්න ඕනේ ශබ්ද නැතරට ගිහිලා මේ කන් දෙක විවේක වෙන්න දෙන්න ඕනේ නාසයෙන් ගඳ බැලිලි ආසාවට ඉඩ දෙන්නේ කටේ කතා කරන්න යන්නේ කැම ගන්න මේක විශාල පරිත්‍යාගය මේ කරන්නේ අපි කියන්නේ පරිත්‍යාගය කියලා කියන්නේ බුරියානි කන්ද දෙන එක කියලා එහෙම නැත්නම් කීයක් හරි දීලා පිටියකට බෝඩ් එක ගන්න කියලා පරිත්‍යාගය කියලා කියන්නේ මේ විභාවනාව සඳහා එක්ක තප්පරයක් වහගෙන ඉන්නේ. කාණ්ඩ හද නැත්නම්කට ගිහිල්ලා නිස්සද්දතාවයට ප්‍රියතන්නේ නැහැ. ගඳ සුවඳ ලැබුණාට මේක විශාල මෙච්චර ගඳ සුවඳ අයිතිවාසිකම් කියන අපි මනාපෙන් ගඳ සුවඳ නැති තැනකට යනවා මෙච්චර කටකම දෙයියාවට ඔය කියන කතා මල්ල කතා නොකර ඉන්නවා කියුවා. ඒ විදිහින් කන්නේ නැත්තේ. දෙතෙන්වත් ඇවිල්ලා කතා කරනවා කියවම එල්ලන්න වටේ. හැබැයි මොන කරන්නේ පුරුද්දට ඇවිල්ලා වෙටෙන් නේද කතා කරන්න දුන්නොත් සමහරට පිස්සද. ඔයගොල්ලෝ සිස්ටම් එකට හරියට කටින්ම කියනවා දවස් 10 කතා කරන්න බැහැ කියලා. කීප දෙනෙක් මම අහලා තියෙනවා ඊට පස්සේ සදාටම කතා කරන්න බැරුව ගිහින් කුලේ නරක කරනවා. මොකද ඒක කතා පුදු කරන්නේ. දෙල්ලමක් නෙමෙයි. ඒක නිසා මෙවට විල්ලලා මේ දැක දැක දැන දැන කතා නොකර ඉන්නවා විශාල පරිත්‍යාග. ඔකට තමයි අභිදිෂ්මණය කියන්නේ. ඔකට තමයි නෙක්ඛම්මේ කියන්නේ. අන්නේ නෙක්ඛම්මේ ඉඳලා අපි හිතමු ආස්වාදයක් කරනකොට ආස්වාදය කියලා මෙනෙහි කරනවා. නැත්තම් දැනගන්න ප්‍රසවාසයක් කරන ප්‍රසවාස දැනගන්න යන සතුට වෙන්න පුළුවන් මේ චිත්තක්ෂණේ ඒකෙන් කාම ව්‍යාපාද විහිසනේ නමුත් අපි බලාපොරොත්තු වෙනවනේ මට තම දිබ්බ චක්ක බහලෝනේ නැහැ මට තම ආලෝකයක් ආවේ නැහැ මට තම සෝවාන් වෙන්න බැරි නෑනේ මට පළවෙනි දේ හරියන්නේ නැහැ නේද? ආයෙ කරන්නේ අර පැය විදියට පොරතිය දාගෙන ආයෙ කාම විකක් ඇතුළු කරගන්න. ආයෙ ඊට පස්සේ නැතිමයි කියලා ව්‍යාපාරයකට පාලේ. ඒක නැතුනේ අපි කැපෙන නිසා කියලා ඒවා හිතේ විහිංසාව පාල කරගන්න. මෙන්න මේ පිරිසිදු වෙනකොටම අපි නිකන් ස්මාර්ට් වෙන්න හැදලා කොහොම නම් ඉන්න පුළුවන් ආනාපාන නම් ඉන්න පුළුවන් මොකක්ද මට හම්බෙච්ච දේ ඔය කියන පොත්වල කියන මොකක්වත් මට තාම හම්බෙලා නැහැ නේ කියලා අරක වර්ණ ගන්න ගන්න ගන්නවා කියන්නේම උද්දච්ච කුච්ච දෙක සම්බන්ධ වෙච්ච හිතේ රාශියක දොරා වෙනවා කියන එක තමයි ඊට පස්සේ අපිට කුරුළු ගැටයක් එනවා අර පාළු ගැතිය නෙවෙයි කුරුළු ගැතිය බුදු විචාර විකාර විතක්කද කියනකොට සතිය නැති වෙනවා කාලේ නැති වෙනවා ආයසර තේන ඕනම හිතක් වලින් කියලා. ආයසර අර විතක්ක නැත්නම් දෙනකොට හරි පාළුයි. හරි කම්මැලි. හරි ඒකාකාරී. හරි බය වෙන සුළුයි. හරි තනිවෙච්ච ගතියක් දැනෙනවා. එපා වෙච්ච ගතියක් පිළිමුච්ච ගතියක් දැනෙනවා. එනම් මේ විතක්කයන්ගේ වෙන්නේ යස්ස විතක්ක විදුහ පිටා. විතක්කයන්ගේ පිටහැරගත් අවස්ථාව වකිනා දෙයක් කියලා දැනගන්න විතරයි මෙතනදී ඕන කරන්නේ. එතෙන් යන්න ලේසි. ඊට අගේ කරන්නේ ටිකයි. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට කියන ටැග් දුන්නට වටිනාකම දෙන ටැග් බාර ගන්න එකේ. ටැග් දෙනකොට දෙන්න බාර ගන්න එකේ. අපිට මේ ටැග් නිතරම හම්බ වෙනවා. අපි කරන්නේ මේකට අමතක කරන්නේ. ආනපනේ සංසිඳනකොට හිත මේ අරමුණේ පවතිනකොට නැත්නම් ආනපනටි ඒක දකින්නකොට අපිට පේන්නේ නිකන් මේ බොහෝම සුදු මැලි වෙච්ච, එපා වෙච්ච, කම්මැලි වෙච්ච දෙයක් අපිට සාමාර හිතාගෙන ඉන්න අර නිමිති පහළේ නෑ කියලා මොනවද පිටිපස්සේද. ඒ සෑම අවස්ථාවකම විතක්කේ තමයි ඉඩ දෙන්නේ කිව්වම අපිට තේරෙනවා මොනක්වත් නොකර නිකම්ම නිකම් වේදනාවක් කරනකොට වේදනාව බව ගන්නවා. සාධ්‍යයක් කරනකොට සාධ්‍ය බව ගන්නවා. හිතවිල්ලක් කරනකොට හිතවිල්ල බව ගන්නවා. ආනාපානෙකට ආනාපානෙ බව ගන්නවා. ආශ්වාසයෙන්කොට ආශ්වාසය ගන්නවා. ප්‍රසවාසන ප්‍රසවාසය දන්නවා දෙක අතර නැදෙනකොට ඒක දන්නවනම් ඒක තමයි මේ විකක්ක විදුහුකනේ පළවෙනිම අංකය ඉතින් මේකේ වර්ණ ගැනීමක් නැති නිසා මේකේ හික්කලින ගැටයක් නැති නිසා අපිට ඒක තේරෙන්නේම වැරදිලක් පැරදිලක් කියලා තමයි ඉතින් මේක නැතිකරන්න ඒ මහසිසයරෝ මෙන්න මේ එළවමක් ඇති කරලා දෙන්න මතක් කරලා තියෙනවා ඒ විකක්කේ නම්බු කිරීමක් වශයෙන් විකක්කේ නෙමෙයි විකක්ක නැති කන්ට්‍රේ නම්බු කිරීමක් වශයෙන් විතක්කක්ම ගන්නවා. මෙනෙහි කිරීමක් කරන්නේ. ආස්වාදයේ කියනට ආස්වාදය කියලා මෙනෙහි කරන්නේ. ප්‍රසවාසය කියන ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්නේ. එතකොට මේ ආස්වාසය ඇති වුණා කම්මැලි වුණා කියුවහම විහිංසාව විතක්කයක් හරි ව්‍යාපාද විතක්කයක් එන්නේ. ඒකට ආස්වාදයේ ආස්වාදය කියලා දැනගන්නකොට අර නෙක්කන්න විතක්ක ව්‍යාපාද විතක්ක අවිහිංසාව විතක්ක එකක් තමයි එන්නේ. ඒක නිසා හිත දුවනවා කල්පනා වැඩි නම් පුංචි සත්වයට දඟලනවන ආනාපානෙ මෙනෙහි කරන්න කියන. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා නැත්නම් හෙලනවා හෙලනවා ගන්නවා ගන්නවා ආශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස කියලා සෞඛ්‍ය සම්බන්ධ විකල්පයක් ඇතුල් කරනවා. මේ විදිහට කියනවා මෙනෙහි කරනවා කියන. මනස්කාර කියලා සලකන්නේ කියලා කියනවා. එහෙම කී කියන ඉන්නකොට හිත පිට යන ගැටි අඩු වෙනවා නම් ඒක බොහෝ වටිනා භාවනා ටෙක්නික්යක් නැත්නම් තාක්ෂණයක් විනේකේ සක්මන් කරනකොට තමයි තේරෙනවා නම් මේ ලක්මනට රූකඩ එවිද්දට හිත දුවනවා කියලා වම දකුණ වම දකුණ කියලා මෙහෙ කරන්නේ. එතකොට ඒකත් විතක්කයක්. හැබැයි ඒ විතක්කේ ගන්නේ අර අයාලේ යන කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක දුරු කරලා සම්මා විතක්කයකට, ධම්මා සංකප්පයකට ඉඩ ලබා ගැනීම සඳහා මේක ඒ නිසා ඒ සුද්ධ විපස්සනා භාවනා ක්‍රමයේ අත්‍යන්ත අංකයක් තමයි මොනම හේතුවකින් හරි හිත පිට යනවනම් හිත අකීකරු වෙනවනම් මෙනෙහි කිරීම කරන්න කියනවා එක්ක විතක්කේ කියලා කියනවා. මෙන්න මේ විදිහට අරමුණේම අරමුණ කිව්වහම ඒක අසත් ප්‍රසාර වම දකුණ. ඉතින් මේකදී ලේසි නිසා ඉඳගෙන අරමුණ ගත්තොත් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මේ හරක් කෙලුවට අඳහර පානවා වගේ කරත් කෙලුවමස ගල්කව කියනවා වගේ පැලේ ඉන්න මිනිහා පැලකව කියනවා වගේ මේකම කීකියා ඉන්නකොට එන්නේ ඒක අස්සන් ලැබෙන වෙලාව හරියන වෙලාව yaadena වෙලාව එනකොට තමයි තේරෙනවා වෙනකට වැඩි ආස්වාද ප්‍රසවාස ප්‍රමාණය එක දිගට පවත්වන්න පුළුවන් කියලා. අන්තිමට විශ්වාසයක් එනවා මගේ හිත තප්පර ගානකට මීට පස්සේ හුස්මෙන් පිට යන්නේ නැතුව මට පවත් ගන්න පුළුවන් කියලා. මට ඉස්සරහටත් විනාඩි ගානක් පුළුවන් වෙයි කියලා. මෙන්න මේ විදිහට යනකොට අර ආශ්‍රව ප්‍රසවාසය මෙහි කරන හිතත් අතර හාදකම වැඩි වෙනවා. දෙක නම් වෙන්න පටන් ගන්නවා. කෝඩු ගති නැති වෙනවා. කෝල ගති නැති වෙනවා. නැතිනම් ලම් වෙන්න ලම් වෙන්න ලම් වෙන්න යනකොට වෙනම සංකල්පකුත් තියෙනවා. කාන්දම් කැලක් ළඟට ඉදිකටුවක් හරි කල්පනික කරලා කරගෙන යනකොට යම් ප්‍රමාණයකට කාන්දා ශේෂ්ත්‍ය ඇතුළේ තිබෙන කාන්දා ශේෂ්ත්‍යෙම පැදීලා තියෙනවා. ළඟට යන්නේ යන්න තල්ලු කරන්න ඕන කමක් නැහැ ඇදලා යන ගතියක් වෙනවා. ඒ වගේම මිච්ඡා විචක්කයන්ගෙන් දුර වෙලා දුර වෙලා දුර වෙලා සම්මා විචක්ක පැත්තට යනකොට හිතේ ප්‍රകൃතියක් තියෙනවා ඒ සංසිඳන ගතිය, පස්සම්බන ගතිය යම් වෙලාවක එන අරමුණම මෙහෙ කරන අරමුණේ පවතින විතක්කේ මිච්ඡා විතක්ක නෙවෙයි අරමුණේ විතක්කම පවත්තලා පවත්තලා පවත්තලා පවත්තලා අරමුණත් එක්ක මේ හාද වෙච්ච වෙලාවේදී ඒ අරමුණත් එක්ක යම් ආකාරයක දිවිසුමකට එනවා යම් ආකාරයකට සමවැදීමක් වෙනවා යම් ආකාරයකට ආදරීමක් වෙනවා හිත මෙයින් පණින්නෙම නැහැ කියන ඒක තමයි ප්‍රථම ධානාංග වශයෙන් විතක්ක කියලා කියන්නේ ඒ අරමුණට හිත වැඩගත් ආසේ කොට විදිනේ වතුරට බැටගත්තා සි. කුංචි අවුව පායලා තියෙන රවුමකට සීතල කියන මිනිස්සෙක් එවනල්ල කියන මිනිස්සෙක් අර අවුවට ඇතුළු වුණා වගේ. එහෙම නැත්නම් ස්පොට් ලයිට් එකක් ඇතුළට නළුවා රිංගනවා වගේ. තමන්න තේරුම් ගන්නවා දැන් නම් ආනාපානෙමයි ඉල්ලෙන්නේ පෙරලෙන්නේ නැහැ කියන්නේ. අන්නේ විදිහට එකම අරමුණක විශ්වසනීය කාලෙට විතක්කේ කීතර වෙච්ච අවස්ථාව තමයි ධානයකට සම්බන්ධ නැත්නම් ධානාංග වෙන විතක්කය කියලා කියන්නේ. මේ වෙනුවට කාම විතක්කයක් ආපු ගමන් ව්‍යාපාර විතක්කයක් ආපු ගමන් නිවර්ණයක් බවට දැක්කලා ධානය කැදේ. නමුත් වශී කරලා කරලා දහස් දස දහස්වර කරලා කරලා කරලා ඒකෙන් හිතපවත්තන් ධානයක ඒක හරියට මේ පුරුදු වෙන කාලේ ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන්නම හරි අමාරු කාර්යයක්. ෆස්ට් ගියර් එකට දාලා පිටක් පෙරණ එකක් තමයි. නමුත් හොඳට පුරුදුච්ච මනසෙන් টොප් එකට ගන්නවා තේරෙන්නේ නැහැ. පාරක් ගියාට පස්සේ දන්නේ අර කරන වැඩ තේරම සිද්ධ වෙලා මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මොකද තමන්ගේ වාහනේ තමන් ගියර එක දන්නවා ඉබේම සිද්ධ වෙනවා. ඒ වගේ ඒ තරමටම පුරුදු කරාට පස්සේ අරමුණේ හිත දෙමක් නුනොත් ඒ එන විතක්කය සම්‍යක් විතක්කය. අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක අපි නැත්තම් කියන නීවරණ වශයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද දුරු කරලා අදිෂ්ඨාන වශයෙන් කියන දැන් ආනපන හිත තියෙන. ආස්වාසේ ප්‍රසන්නත වම දක්නේ වමේ දක්නේ එහෙම නැත්නම් සද්දයක් අහනවා සද්දේමයි රූපයක් බලනවා රූපයමයි ඒ කොයි එකට ගියත් මේ විකක්ක එකට දැකගත්තට පස්සේ එතනත් ආකර්ෂණ ශක්තියක් තියෙනවා අර විචිත්‍රතාවය වන ආකර්ෂණ ශක්තිය කාමරාගයක් වෙන අතර එකම අරමුණට බහගත්තාම එන ආකර්ෂණ ශක්තිය ධ්‍යාන ශක්තියක් කරපත් වෙනවා ආන්නේ මේ විදිහට කඩලා ධානයකට සමවැදීම අපි කියනවා මේ විචක්කේ සමත වශයෙන් වැඩක් කරගෙන එක ආරමුණකට නිමග්ග වේ. නිමග්නදී අර්ථනාව කියලා කියනවා. ආනාපානේ පැතිකඩ තුනක් තියෙනවා. එකක් තමයි ඉහළ පහළ යන හුස්ම රැල්ල. ඒක තමයි කාමකේ. ඒකට කියන ආරම්භය කියලා. ඊට පස්සේ ඒකයිල වදින තැනක් තියෙනවා නාස්පුඩු යාවි, උඩුතලේ යාවි, වම්නාස්පුඩේ ලකුණාස්පුඩේ හරි නැත්නම් සමහර උදරේ හරි ඒක තමයි අපි කය නියෝජනය කරන කයේ සංවේදී භාවය නියෝජනය කරන මුළු කයම නෙවෙයි වෙලා එක තැනකින් ඒකට කියනවා ద్వාරය කියලා එතකොට මේ හුස්ම රැල්ලවිල්ල මේ හැපෙන තැන වදිනකොට කුණුසුමක් වශයෙන් සිසිලසක් වශයෙන් කම්මනයක් වශයෙන් චංචලයක් වශයෙන් තදවීමක් වශයෙන් මෙලෙකියෝ නැති වැටහීමක් තියෙනවා ඒකට කියනවා තදුවපන්නේ කියලා දෙකක් එකට ගැටෙන නිසා කියන දෙන්නේ ඔන්නෝකදී මේ අරමුණේ පමණක්ම හිත නිමක් වෙනවා නම් හුස්ම රැල්ලේ පමණක් අපි කියන සමති ධානයක් කියනවා. ඒත් හුස්ම රැල්ලේ හෝ නැත්නම් නාසිකාග්‍රේ හැපෙන තැනත් එක්කම ඒ කන දැන උණුසුම සිදුකත් එක්කම සියල්ල දැක ගන්නවා නම් අපි කියනවා ඒක විපස්සනා සමාධියක් කියලා. ආරම්භන ద్వාර සදුපන්න කියන තුනම වැටෙනවන විපස්සනා සමාධිය. හුස්ම රැල්ල කාරක වූ ඇවිල්ලා වැඩිම හේතු වන්නා වූ අරමුණ පමණක් කරගන්න සමාධියද කියන සමත සමාධිය කියලා. ඒක නිසා විපස්සනාවට යන සමාධිය සහ සමත සමාධිය දෙකටම විතක්ක වැඩගත් වෙනවා. නමුත් විපස්සනා සමාධිය මුළු චිත්‍රෙටම ඉදාරන හිත අරවන අතර සමත සමාධිය තුනෙන් එකට හිත කොටකොට. ඒක බොහෝ විට සම්මුතියක්. යම් කුෂ්ම අත්දැකීම පැත්ත නෙවෙයි ඒකේ තියෙන්නේ. ඇහැට රූපයක් වයින්කොට රූපෙටයි හිත බහින්නේ ඇහි සංවේදීකමටවත් දැකීමේ යාන්ත්‍රයවත් නෙවෙයි. සද්දක දික් සමාධි ගත වෙනකොට සද්දෙට හිත යන්නේ කම්බලේවත් කියන සංවේදන සංවේදීකතියටවත් ඇහිමේ යාන්ත්‍රයවත් නෙවෙයි. එසා වර්ණ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු වල හිත නිමන්නම ඒ විතක්කයට අද කියන සමත සමාධිමේ විතක්කයක් කියලා. ඒ අරමුණත් එක්ක ඒ ద్వාරත් සම්බන්ධ කරගෙන ඒ ద్వාරය කියන ඇසීම, දැකීම, ගඳ බැලීම, රස බැලීම කියන ධර්මතාවයත් වටහා ගන්න පුළුවන්. ආකාර රහිත හාගීමට අපි කියනවා සමත සමාධිය කියලා. ඒ නිසා විචක්කයෙන් තමයි මේක තීරු කරලා දෙන්නේ. නමුත් පටන් ගන්නකොට සතියක් එන්න කලින් මේ විචක්ක කිසිම චාරයක් නැහැ. එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒක කවුරු කික්කනක් කරගන්න අරකයි ඒක කාගවත් දෝෂයක් ඒක. ඒ අවිජීත හිතේ හැටි. නොපුහුණු එකේ හැටි. ඒකට එකයි කරන්න තියෙන්නේ එකම අරමුණකට නැවත නැවත හිත නැංවීමෙන් නන්නත්තර වෙන්න තියෙන අවස්ථාව නතර කරලා කීකරු කරන එකයි කරන්නේ. නන්නත්තර වෙන හිතට කියනවා මිච්ඡා සංකල්ප කියලා, මිච්ඡා විතක්ක කියලා, අයෝනිසෝ මනසිකාර කියලා. එකම අරමුණකටම නංගන්න පුළුවන් වුණාට පස්සේ ඒක යෝනිසෝ මනසිකාරේ බාටපත් වෙනවා. සම්මා විතක්කේ බාටපත් වෙනවා. සම්මා සංකප්පේ බාටපත් වෙනවා. ඉතින් භාවනා කරනකොට අපි කරන්නේ එකතැනක වාඩි වෙලා එක අරමුණක් ගන්න ඒකට හිත දාන කරනවා. නමුත් ඒක කරගෙන යනකොට ඒක හරි ගියයි කියලා ආයෙ විතක් වගේක් පහළ වෙනවා. වැරදුණයි කියලා ආයෙ විතක් වගේක් පහළ වෙනවා. හරි ගියාම සන්තෝෂ වෙනවා කියලා තව જાතියක් පහළ වෙනවා. වැරදුණා වැරදුණා කියලා වෙන එකක් පහළ වෙනවා. මේවා සේරම කරන්නේ අවුල්පාස දාන එක. අපිට කරන්න තියෙන්නේ හරි ගියත් එකයි වැරදුණත් එකයි අරමුණට ගත්ත අරමුණ නම් විතක්කේ මේ අතර අවුල්පාස වලින් වර්ණ ගන්නව නැතුව කලබල කරගන්න නැතුව, බොරදිය දාගන්න නැතුව ඒක අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව අර මුනේම යන්න පටන් අරගත්තොත් ඒ විතක්කේ ඉnde ඉnde ඉnde ඉnde කස කරන්න පටන් අර ගන්නවා, ජව කරන්න පටන් අර ගන්නවා. එතකොට මේ සතිය සුපතික්කික සතියක් වඩපත් වෙනවා. හරියට කටුකටි පිටියකට කොහොල්ල ගුලියක් තමල ගැහුවා වගේ බදලා අල්ලනවා. එහෙම නැත්නම් බුරුල් වෙච්ච පරකට හෙල්ලකින් තමලා එන්නා වගේ ඉහිදිනවා. සංවිච්ච අවකාලයකට ගෑරුප්පෙන් යනවා වගේ කාගෙන පහයි. මට පිටේ කියන්නේ. මට පිටේ ඉඳලා ලේස්සනවන බප්පඩම් කෑල්ලක් ගන්න ගෑරුප්පෙන් ගැව්වොත් එක හුදු වෙනවා එක පිටපයි. සංවිච්ච අවකාලයකට ගාමන්ට අර ගෑරුප්පේ වාසිය දැනගෙන ගාහන්න බර දාලා කෝණේ වැටිච්චිකම කාගෙන යනවා. අන්න වගේ අරමුණටම කාගෙන යනකොට ඒ අරමුණ රසය අරමුණ සහ හිත අතර බැඳීම එන්නේ එන්නේ එන්නේ දෙවි වෙන්න පටන් ගන්න. එතකොට ආරමුණේ ස්වභාවික ලක්ෂණ වෙනකට වැඩිය නිකන් හිර කරගත්ත නිකන් පිටියක තියෙන රූමේ ප්‍රාණවත් කියලා බලනවා වගේ බලලා කියන්න පුළුවන් ගැටයක් වෙන ආරමුණ පණින්නේ නැහැ. ඒ හරියට කියනවා නම් අපිට පිළිකාලක එම්බ්‍රොයිඩර් කරන්න පිළිකාලේ නටද්දි කරන්න බෑ එම්බ්‍රොයිඩර් රාමුවට දාන ඉහිර කරන්න. ඉතින් ඒක ගොඩක් වෙලා යන ඉරේ කරන වාසිය ඕන මොහොතෙන් ගන්නවා. ලේට් මැෂින් එකට දාලා යකඩ යක් හරියට සෙන්ටර් කරගත්තේ නැත්තම් කට්ටාක පොට කපන්නේ. කට්ට කරලා යනවා. ලස්සනට සෙන්ටර් කරගන්න. මේක සෙන්ටර් කරනවා කියන තමයි මොකක්ද කියන්නේ. සෙන්ටර් කරගත්තොත් ගන්නවකටයි. උන්න සෙන්ටර් කෙරෙහි අන්නම ඇල්ලන ඇල්ලිල ගන්න විතක්කේ මාර්ගය. ඊට පස්සේ ਵਿਚාරයෙන් මොකද කරන්නේ? අරගේ කටයන් කපනවා. ඕන විදිහට කපන්න පුළුවන්. විතක්කේම අරමුණ අල්ලුවේ නැත්තම්. ඒක නැත්තම් ගෑරොක්ක හරියට බැස්සේ නැත්තම් අල කැලේට ගෑරුක්ක ගන්නකොට ගෑරුක්ක වෙනවා අල කැලේ හැදෙනවා. මේක කැල වුණා නම් හොඳටම තේරෙනවා ගෑරුක්ක ඇරවිලා කියන්නේ. ඒක තමයි දන්නවා දැන් අරමුණේ කියන්නේ. ඉතින් කවකෝ කරවිච්ච කෙනාට කරලා කරලා කරලා කරලා අරමුණට ගිහිල්ලා වදිනවා දකින්නකොට ඉස්සෙල්ලා හුඟා පාරවල් ගන්නත් අහන්න ඕනේ කියන්නේ පහුවෙනකොට ක්‍රම විදි নানা ආකාර දක්ෂකම් එන්න පටන් ගන්නවා මේ අරමුණ දැතන ලබා ගන්න කොහොමද වශී කරගන්න කොහොමද අල්ලගන්න කොහොමද කියලා. මේ විතක්කය පිළිබඳව තියෙන දැනුමෙන් තමයි මුළු ලෝකෙ තියෙන සෑම ශිල්පයක්ම පිටා. කිසිම දෙයක මේ නල්ගින නලවන දෙයක පොලිස් කෙල්ලක්වත් හැඩදැමිල්ලක්වත් එම්බ්‍රොයිඩරි කෙල්ලක්වත් කරන්නේ නැහැ. ඒක හිල කරන්න ඕන. ගොයම් පිටක් කපනකොට එක අතින් අල්ල ගන්නවා එක අතින් දෙක අතින් කපනවා. අල්ලගන්න සුකපණිත්. අපි සාමාන්‍ය කියලා හිතේ එහෙනම් මං කියන ඉන්නේ මේ අල්ලන්න බෑ. ඒක හැම වෙලාවෙම අරූපයි. ඒ නිසා සර්වඥන්ති සඳහන් කරලා තියෙනවා අපිට දුක නොදැනෙන්නේ අරමුණු මාර්ගපතින්දයි කියලා. නැත්නම් දුක නම් සදාකාලික ප්‍රකෘති ප්‍රවෘත්ති ධර්මයක්. ඒක දකින්නම් එක අරමුණක් ගන්නද. ඒ අරමුණ හරි ගියත්, වැරදුනත්, හිත සතුටු වුණත්, වැරදුනත් ඒ කිසි දෙයක නෑ ඒක අතහරි ඉදිරි ගමනක්. ඒසා විතක්කේ දිගට පාත්තල ගන්න පුළුවන් නම් ඔන්න අපිට තේරෙන පටන් අර ගන්නවා වැටි වැටි වැටි වැටි අපි කරන්න හදන්නේ මොකද්ද? වරකට එකක් කරගෙන ඒකට කිඳබයි. එතකොට ඒකේ ඒ අරමුණ ඕනම අරමුණක් අත්වෙනවා. හොඳට කියලා දැක්සොත් ඒකේ සතාගේ හැවේ වගේ ප්‍රේම කරන්න දෙයක් නැහැ හලන්න තමයි තියෙන්නේ. ඕනම අරමුණක් කරගෙන බැලුවොත් ඒකේ වෙනස් වෙන සුළු ගතිය නිසා ඒකේ පිළීමක් තියෙන බව. පීඩනක්තෝ, සංතාපනක්තෝ, විපරිණාමක්තෝ, සංකතක්තෝ කියලා ඕනම දෙකකින් පෙළන ගතිය විතරයි. යුගෝ කොහොමයි කියන ප්‍රිය කරන දේ වුණත් වැඩි කල ආශ්‍රය කරන්න පහු පහු වෙන ටිකක් කොහොම කොහොම වෙන ගතියක් තියෙනවා. ඕනම දෙවිලේ දකින්න කුකුලාගේ කරමලාම වේලේ පිනේ සැකදේම සුදු වෙලා කියලා කොච්චර උත්තර දෙයක් වුණත් එකක් කරන වැඩි වෙලා ආශ්‍රය කරනකොට ඒක පෙළෙන ගතියකට එනවා. ඒක තවන ගතියකටත් එනවා. ඒක සංකත ගතියක් කියනවා. ඒක තියෙන්නේ අපි ඉස්සලා දකින්නකොට තිබුණු චිත්ත නෙවෙයි. හොඳට බලනකොට ඒක කුණු ගොඩක් එක්කලා හැදිච්ච දෙයක්. ඒක නිතර වෙනස් වෙන සුළු එකක්. අපි හිතුවේ මේ දේ එහෙම දිගට තියෙයි කියලා. සාමාන්‍යයෙන් කියනවා නිකන් විහිළුවට වගේ ගමේ කොල්ලෝ හැන්දෑවට එනකොට ඔය බටනලා කරනවා කැලවට ගිහින් ඔය බටන රගා. කීන වැඩි කරන්නේ නැහැ කියලා මොකද සමාජයට මොහිනී. තනි වුණාට පස්සේ කොම්මංගර වෙලාවට එනවා කිය. මොහිනී ආපුවාම එක දරුවක් වදපු අම්මා කෙනෙක් වගේලු පෙනී හිටින්නේ. හරිම ලස්සනයි. නගන්න පටන් අරගත්තට පස්සේ ඒ තරුණයාට අර රාග කාණි හුතුවට වදින්න පටන් ගන්නවා. ඊට පස්සේ මොහිනී ආනවලු මම නටන තාලට ඔබ රාග තාල ගන්නවා නැත්නම් ඔබ ගහන රාග තාලට මම නටනද කියලා. ඉතින් කියනවා සාමාන්‍ය මොහි නටන තාලට ගහන්න බැරි නිසා මම කාය කාට නටපන් කියලා එහෙම නැත්නම් බෙල්ලෙන් කරනවා. ඉතින් මෙහෙම කරලා මොහිනේ ඊළවල යම් වෙලාවක මේ කරුණේ අවශ්‍ය වෙලා මුල් තාම ලස්සනට නටන තමන්ට මොනෙහිදී බදාගත්තු මොහිනේගේ පිටිපස්ස සම්පූර්ණ කුණු පොළොන් ගහපු තුවාලයක් තියෙනවා. ඉස්සරහා වැත්ත සම්පූර්ණ ආටෝකයක් තියෙනවා. ඒ නිසා අපි දිනන්නේ මොකක්ද නම් කියනකොට කුණු කරුවන් ගහපු තුවාලේ තමයි. කොයි එක කිව්වත් මොහිනියක් තමයි. විකක්කේ ගියාට පස්සේ ඉස්සර මොනේ විතරක් බලලා දඟලන්නේ පොඩ්ඩක් පිටපැත්ත හරලා බලනවා නැත්නම් බලනකම් පවා වෙනවා. එතකොටයි තේරෙන්නේ මේකේ තියෙන සංකත ගතිය. මේකේ තියෙන විපරිණාම ගතිය. මේකේ තියෙන තවන ගතිය පෙරගතිය. ඒකවල තමයි ඔබට බඳලා ඉවරයි. ගොඩක් වෙලාවට. මන්නේ ඉතල පොඩක් ආශ්‍රය කරලා බලනවා නම් කොයි එකෙත් එක. කාමාරමුණත් එකයි, ද්වේෂාරමුණත් එකයි කොයි එකත් එකයි. ඒ නිසා විතක්කේ අපිට ਵਿਚාරයේ පිණිස හුඟක් ඉඩ ලබා දෙනවා එකම අරමුණ ඇසු කරනවා. අරමුණ මාරු කරනවා නම් අපිට විශේෂන්තාවෙ දියුම් කරන්න බෑ ගහක මුලක් බහින්නේ නෑ. අලකැලේ හැරපො වදින්නේ නෑ. එම්බ්‍රොඩරි කරන්න බෑ. මෙන්න මේ හයි කිරිල්ලට ෆික්ස් කරනවා කියලා කියන්නේ සෙට් කරනවා කියලා කියන්නේ අන්න එක තමයි විතක්කෙන් කරන්නේ. ඒ විතක්කේ කරනකොට අපිට තේරෙනවා අපි නොදැන මේ ගැන අරමුණ ගැන නොදැන කෙරුවොත් කරන්නේම අර විදිහට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක. හොඳට අරගත්තොත් කොයි එක හරි ඒ දේ ගැලවෙන්න හිතෙන එක සර්පෙක හැරහැරෙනවා කියලා. ඒ වගේම කවදාකවත් මේ වස්තුව කෙරේ තරහ වෙන්නේ නැහැ. මම රැවට්ටුවා කියලාවත් ගුරු කෙරුවා කියලා හැම වස්තුවකම තියෙන්නේ මේකයි. මම මේ හදිස්සියට බදාගත්ත එකේ දෝෂය කියලා තියෙනවා. විහිංසාවක් හිතෙන්නේ නැහැ. හිංසා ධර්මයක් කියන්නේ තේරෙනවා. මේ නොදැකීම විපස්සනා නැතිකමේ දෝෂය කියලා. ඒ තමයි කාම විතක්ක විහිංසා විතක්ක අවි මේ ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ බරපතල රෝගකාරක ද්‍රව්‍ය. ඒව එකක් හරි ආවොත් බොහොම ශීඝ්‍රව වහාම දඬුවම් දෙනවා. නමුත් ඊට අමතරව මේ ප්‍රධාන දුරුකලී තුනක් වලට අමතරව භාවනා කරනකොට යෝගාවචරණ මාතින තව විතක් හයක් අපේ හේනවාද ආචාර්යවරු පෙළගස්සලා කියලා තියෙනවා ඥාති විතක් කියලා જાතියක් එනවා මේ භාවනා කර කර විවේක වෙන්න ගිය ගමන් තමගේ නෑදෑයන්ට උදව් කරන්න දන්න අයට උදව් කරන්න පුදුමාකාර අල්ට්‍රිස්ටික් ෆීලිංග්ස් අනුන්ගේ සැප පිණිස ඉතිරි පහළ වෙලා තම වර්තමානයේ පහළ එවන මතක නැතිලා මේ ආපු රෝම කලාවකින් මට වෙලාවක් හම්බුනේ ඒ වෙලාවදිම මේ සම්මාදිකක් පවත්වන වෙනුවට කියලා එන්නේ කියන්නේ අකින් පිළිබඳව හිතන දොක් කරන්න එපාය කියලා ඒක අපි සාධාරණීකරණය කිරීමේ ඥාති විතර කොලින් සෑහෙන වෙලාවක් අපි නාට්‍ය කරගන්නවා. ඊළඟට ජනපද විතක් කියලා જાතියක් තියෙනවා මම මෙතන දැන් කොටි වෙලා මෙතන හිටියට ඇමරිකාවේ වෙලා මොනව වෙනවද ලංකාවේ මොනවද ඩොලරේ කුඩට යනවද පාලට යනවද එහෙම නැත්නම් සුළු සුළුඟ කොයි අතට යයිද ගිනි කඳ පොකුරයිද විශාල විස්තර පිළිබඳව අපිට පේන කොටු වෙච්ච තන වෙච්ච දතිය. තොරතුරු නැතිකම නිසා හිත හරුම් කල්ලෙන්න පටන් ගන්නවා. ජනපද විතක්ක පහළ වෙනවා. ඒක බහුසුත්තාය පිළිබඳ තියෙන්න ඕනේ මේක තනක ඉඳලා බෑ කියලා. අර කරගෙන යන වැඩේට හිස කරන ජනපද විතක්ක පහළ කරනවා. ඒ වගේම තව විතක්ක જાතියක් තියෙනවා. ඒ දැනට අද්දක්කම තිබිලා තියෙනවා. අමර එකක් කියලා මම මේක පස්සේ නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා එකක් අදාගියක් තියෙනවා. මට මේ වෙලා තියෙන්නේ මම වැඩි ආහාර ගත්ත නිසා. වැඩි ව්‍යාපාර ව්‍යායාම කරනවා. මීට පස්සේ මම ආයෙන කඩදාපත් ලෙඩ වෙන්නේ නැහැ කියලා මැරෙන්නේ නැති වෙන එකක් අදාගියක් තියෙනවා. මම අමරණීයයි. මම මේ වෙන්නම් මම කය ඊට පස්සේ ලෙඩ කරගන්නේ නැහැ, වයසට යවා ගන්න නැහැ කියලා. ඉතින් අර හිත මධ්‍යස්ථට එනකොට අමර විතක්ක જાතියක් පාවෙනවා. ඉතින් ඒක පේන්නේ සාමාන්‍ය මං ගැන අනුකම්පාවෙන් මං ගැන හිතසුව දරකලා මෛත්‍රියෙන් කරන දෙයක් කියලා. මොකද වර්තමානයේ පණ. ඒ කියන්නේ මිච්ඡා පැත්තට බලපොන. එහෙම නැත්නම් අයින්ස්මන්ට් කාට දානවා. එහෙම නැත්නම් කියනවා පරානුද්යතා පරිසංගිත විතක්ක කියලා දැන් මම නම් කොහොම හරි බුද්ධ ධර්මයට ආවා මම නම් කොහොම හරි දානෙත් දුන්නා මම නම් කොහොම හරි සිරුත් දැක්කා මම නම් කොහොම හරි භාවනාත් කළා අනේ කී දහහක් ලෝකේ ඉන්නවද මේවා නොකරන ඇත්තෝ මම ඒගොල්ලෝ කවදාද මේ පිරිසිදු කරලා සුදු කරලා ගන්න කියලා විශාල බලල් හිත ඇති කරගන්න හදනවා ඒකට කියනවා පරාමුද්දායතා පරිසම්පිත විකක් කියලා ඒකත් පේන්නේ හරිම ධාර්මික හරිම ආගමික අනිවාර්යයෙන් මංගල යුත්තේ කළ යුතුයි නමුත් වෙන්නේ මොකක්ද ආනපානෙ පන්නේ ඉන්න තැනින් පණින එක. හැබැයි ඒක පැනනට වෙන්නේ බොහොම හොඳ තැනක තියෙනවා වගේ. ඒ වගේම විතක්ක જાතියක් තියෙනවා. අනවඤ්ඤතා සංකල්පයන්ට විතක්කල මීට පස්සේ කවදාකවත් මං කහවත් දෝෂයක් අහන්න වැඩක් කරන්නේ නැහැ. නින්දාවක් ලබන්න නම් ආයෙ වැඩ කරන්නේ නැහැ කියලා සම්පූර්ණ ආදර්ශව චරිතයකට ආරෝපණය වෙන්න ආදිනවා. ඉතින් ඒක හිතන්නේ ඉතින් කරන්න බෑ මම මං ගැන අනුකම්පාවෙන් කියලා. නමුත් මේ විතක්ක හයින්ම කරන්නේ මොකද්ද? අර ඊටාමත්ම පිළිවිද විතක් කරහිත අරමුණේ හිත පවලති පාත් ගන්න තියෙන එක ආලවට්ටම් කරලා මායක් කරලා වට. නමුත් මේ ලොකු සම්මිනාචේ පොත ලියනකොට මමයි පොත ලිව්වේ ලොකු සංකේ කියෙව්වා. ඒකම මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ආවොත් පහන සංඥාවකින් විදිහට හරවත් සම්පේ සඳහන් කළ තියෙන විදිහට uppannam kama vitakka නාදි වාසයේති පජහති විනෝදේති වියන්ති කරෝති අනභවං ගමේති කියන විදිහට කාම විතක්කයක් ආවොත් නම් අදි ඉවසන් දෙපා. මොකද මේ කොයි භයානක හදිසි ඵල ලබා දෙන විපාක ලබා දෙන. නාදි වාසයේති පජහති අගාරණ කියනවා. එතන උපන්න කාම නාදි වාසයේ පජහති විනෝදේති දුරු කරන්න කියනවා. බ්‍යන්ති කරෝ ඉවර කරන්න කියනවා. අනබාවංගමයි කියන නැති බවට පත් කරන්න කියලා කියනවා. මකන්නේ කියලා කියනවා. නමුත් මේ අර කියන ජනපත විතක්ක ඥාති විතක්ක වගේ දේවල් ආවට අර තරම්ම ඉලවල යන්න එපයි කියලා කියනවා. මේක අර බරපතල කෙලෙස් නැති වෙනකොට ඊ ගාවන මතුවෙන ඒ හිස්කන පුරවන දෙයක්. කවදාක ප්‍රේම කරන්න එපයි කියනවා මේකට. භාවනා කරනකොට හරියට ඒ භාවනා කරන අයට කිසිම පෙරකල කර්ම විපාකයක් නැත්නම් ඉඩක් ආවේ නැත්නම් කැස්සක් සබ්දයක් බාධා ආවේ නැත්නම් හිත ඇතුලෙන් මේක එළියට ගන්න පටන් ගන්නවා. එළියට පටන් ගන්න මම කරන්නේ ඥාති විතක්ක, මම කරන්නේ ජනපද විතක්ක, මම කරන්නේ අමර විතක්ක, මම කරන්නේ පරානුද්යදා පරිසංකර අනුන්ට උදව් කරන විතක්ක, මම කරන්නේ ආයේ දෙදෙනෝ වෙන්නේ නින්දා කරන විතක්ක කියලා මේකෙන් ආඩම්බර වෙන්න පටන් ගන්නවා. මෙව්වා මිත්‍ර ස්වරූපයෙන් පෙනී හිටින මිත්‍ර ද්‍රෝහියෝ නැත්තම් මිත්‍ර ප්‍රතිරූපකයෝ. භාවනා කරපු කෙනෙක් විතරයි මේකෙදි ගුරුවරයෙක් වශයෙන් ගෝලයන් කියලා දෙන මේකට අහු වෙන්න එපයි කියලා. වෙන ඕනම කෙනෙක් කියනවා මේක තනි ආත්මාර්ථකාමී කතාවක් කියලා. ආගම අපිට මේව පුළුවන් තරම් වර්ධනය කරන්න උගන්වනවා. පුළුවන් තරම් භාවනා කරන ඥාතින්ට උදව් කරන්න, ඒ වගේම ජනපද පිළිබඳ කල්පනා කරලා සමාජ සේවාවල් කරන්න, අමර විතක්ක වශයෙන් ඊට පස්සේ දෙදුණුමින් ගැන කල්පනා කරන්න ඒ වගේම ධනමත් ජනපද අනුන්ගේ ඒකසෝපින්ද පරානුදයට මුකම්පාවෙන් වැඩ කරන්න ලාභ සත්කාර ලබන්න වැඩ කරන්න ඒ වගේම නිඳා ලබන්න වැඩ කරන්න. මොනවා සේරම හිතේ අර පිරිසුදු බවක් ඇති වෙනකොට එන ගොජදාන දේවල්. ඒක බලාගෙන ඉන්න කවදාකවත් විරුද්ධ වෙන්නත් එපා. මේ දින වැරදි ලනුව කන්නත් හොඳ නැහැ. අන්නේ විදිහට එන එන අරමුණ දිගේ ඉදිරියට යනකොට බරපතල එකක් අයින් කරලා පස්සේ සියුම් જાතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තවත් අඩියේ තවත් එකක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ යනකොට තමයි තේරුම් ගන්න පුළුවන් මේ විතක් හඳුනාගත්තේ නැත්තම් මොකක්ද අපි කරන්නේ? නීවරණ දුරු වෙනකොටම කොහෙන් හරි නීවරණයක් ගලප ගන්න. එක්ක තමයි භාවනා කරන සැප කරන්නේ. එක්ක හිතනවා දැන් මේ විදිහට දිගට යන්නේ භාවනා හරියට වැරදිද? කහගෙන්ද මම අහගන්නේ කියලා හිත අවශ්‍යද? එහෙම නැත්නම් කියන විදිහට ගණන් දාගන්න. ඒ නිසා සාමත ධ්‍යානකට හේත යනකොට මේක හයක් වෙනවා කියලා කියන ආචාර්යවරු අතීතානුභවං චිත්තං විකෝපානුපත්ත. හිත අතීතය අසුරු කරමින් වික්ෂෝපයටපත් වෙනවා. මම මේ වැරදි වැඩේ කරපු නිසායි මෙහෙම වුනේ මම ඊට පස්සේ නම් කරන්නේ අපරාධේ මම කරපු වැඩේ කියලා පිටුපෙරපත් වෙනවා අනාගත ප්‍රතිකම් කරන් චිත්තනිකම් කරනවා ඊට පස්සේ නම් මම මේ වැඩ කරන්නේ නැහැ කියලා බොහොම උද්වේගයෙන් උද්දච්ච හිතකින් අනාගත සැලසුම් කරනවා එහෙම නැත්නම් අභිනතං චිත්තං රාගානුපත් කරනවා මට අරමුණ දැන් හරි ගියයි කියලා තමයි හරියට පැත්තක් බලලා ඒ අරමුණට එන ආසාවක් ඇති කරලා විවේකයේ නැත්නම් සහල් වලට නැත්නම් ආලෝකයට ඒකට ආස කරනවා එහෙම නැත්නම් අපසංකම් චිත්තම් දෝසානුපස්සන. ඊයේ මට හොඳට සමාධියාව අද නැහැ. ඊයේ මට බොහොම සුළු වෙලා කියනවා අද නැහැ. කියලා ඒකට ද්වේෂය කරගන්න. එහෙම නැත්නම් ලීනං චිත්තම් උද්දච්චාන ලීනං චිත්තම් කොසජාන වයි. ඊතෝ හේ ඇකිලා මේ ගැටෙන බලන් කියන්න බලන්න. එහෙම නැත්නම් අද මම මේ පරියන්ගේ මේ වෙන හොවන් වෙනවා කියලා ඉතින් කටමල කටමල කටමල හිතයි කියලා නිමස් කුඩියක් කියලා වෙනවා වගේ ඇවිදේ. මේ හය වෙනින් වශයෙන් වෙන් කරගත්තා නම් ඒකක්වත් කෙලෙස් නෑ. නිවන කෙලෙස් වලට යන්න පුළුවන්. වෙන් කරගත්ත ගමන් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේ දේ අඳුනා ගැනීමෙන් පමණයි අපිට ගොඩේන්න පුළුවන්. ඒකට ද්වේෂ කරලත් බෑ, වඩලත් බෑ. ඒ පාරෙන් පිටපත වාට ලකුණු. මේ එකනයි එකනයි හැටි. ඒක නිසා හැම වෙලාවෙදීම තමන් කල්පනා කරන යනකොට මෙව එකක්වත් නැති වර්තමානයේ මම දැන් මෙතන හිතට ආවන ඒ කියන්නේ හිත විතක්ක විදුහ පිට විතක්ක පිළිහැරි හරි පාළු එච්චරමයි එකම ප්‍රශ්න භාවනාවට තියෙන ඒක තියෙන පාළු ගතිය ඒක තියෙන නියවක ගතිය ඒක ඒකාකාරී ගතිය ඒක තියෙන කොම් වෙච්ච ගතිය තනි වෙච්ච ගතිය පිළුණු වෙච්ච ගතිය නිසා අනුපිරිසුදු බැහැ විදියට වර්ගය දාන එක තමයි විතක්කෙන් කරන්නේ ඒක ඉදිරියට යනකොට යනකොට තේරෙන පටන් අර ගන්නවා අපි ගොඩාක් පශ්චාත්තාප වුණාට ඇත්තටම අකින් පෞදි කියනවා නෙවෙයි. මෙච්චර පිළිසු චිත්තසංතානක පෞදි කියනවා කියලා හිතන එකට තමයි කෙලස් කියලා කියන්නේ. ඕනම පිළිසු දෙයක් කෙලසන්න පුළුවන් හිතට කෙලස් කියලා. අපි ඒක අනිත් පැත්ත සමාදන්නේ. උඹ කොච්චර කෙලසවත් මං ඊගා චිත්තක්ෂණේ හිත කෙලෙසේ කෙලෙසේ බව දැනගන්න. කෙලෙස් නැත්තම් නැති බව දැනගන්න කිසිම දෙයක් අපේක්ෂා කරන්න. මොන්නම විදියකට අපේක්ෂා කරන්න පටන් අරගත්තොත් මේ කියන මොකක් හරි විකක්යක් ඇවිල්ලා කල්යාණ මිත්‍රෙක් වගේ මිත්‍ර ප්‍රතිරූපකෙක් විදිහට පෙන්නේ. ඉන්නයි මේ කාම ව්‍යාපාද විහිංසාවෙත් නෑ. මොකක්වත් නැතුව විදුහුපිට ගතිය. පිබාහින්න පුළුවන් ගතිය ආවන ඒක දිගට පවතින පවතින පවතින ඒ විතක්ක රහිත හිතේ මතක ශක්තිය නැතිකම. ඒව මතකෙට නොයන ගතිය. එතන කොච්චර කාලය ගත වුණාද දේශේ කොච්චරද කියන එක නැතුව යනවා. ඒ මාන දෙක ඉක්මවනවා හිත. විතක්කයක් එන්නකොටම හිතට මෙච්චර කාලෙ මෙන්න මේ තැන. ඔය දිගේ තමයි අපි මේ පිණුම් ගන්න. ලෝකෙ ඔක්කොම ඇවිල්ලා තියෙන කාලය සහ දේශේ කියන මාන දෙකේ විතක්කේ නැති හිතේ ওই දෙකට කොර නැති වෙනවා. ඒක පවතින්නේ මම දැන් මෙතන කියන පමණයි. මේ සතියකට අන්න ඒකට ආරාධනාවක් කරලා දෙනවා. සත්‍ය කිසිම ගුණයක් අපිට වරලා දෙන්නේ නැහැ. මෙතන ඉන්න පුළුවන්. මේක නිකන් උලක් අදින්න නැත්නම් තරකපත් වෙන පහන්දල්ල වගේ මෙතනදී ඔහේ දැල්ල තියෙයිපත් වෙයි. නහියන ගැති නැහැ. මේ විදිහට විතක්ක දැනගත්තට පස්සේ යෝගාවචර හොඳට තේරෙනවා භාවනා කරන තාකල් භාවනා වෙන්නේ ඔක්කොම සාධක හරි ගිහිල්ලා වෙන්න පටන් ගන්න දර තමයි භාවනා කියන්නේ. කරන හැම වෙලාවෙදීම මම ඇයිනවා. කරන හැම වෙලාවෙදීම ආත්මේදී. කරන හැම වෙලාවෙම සංකල්පයක් තියෙනවා. කරන හැම වෙලාවෙම මනස්කාරයක් තියෙනවා. කරන හැම වෙලාවෙම තාක්කයක්. ඒක අපිට ඕනේ හදලා දෙන්න හරි ගැසලා දෙන්න මුලදී දීලා හරියට පාරට දැම්මට පස්සේ මහ ගලක් කන්දක් උඩ ඉල පෙරලා මතු කරලා බෙදුවාට පස්සේ ඒක පෙරලෙන්න පටන් ගත්තට පස්සේ ඒකට යන්න අර්ථයි තියෙන්නේ. හසුරවන්න බෑ මොකද ඒක Java කරනවා. අමාන්නේක දිගට දිගට යන්න පටන් අරගත්තට පස්සේ මම මාගේ සංකල්ප වලින් තොරව, චේතනාව වලින් තොරව, සංස්කාර වලින් තොරව මේ ගමන යනකොට ඒකට යන්න ඇරලා ඇඟේ නොගහගදී. යනාතේ යන්න ඇරලා බලන්න පුළුවන් නම් ලකෝ පරිත්‍යාගශීලීකමක් තියෙනවා. ඉතින් මේකෙදි මම නැවතත් කියනවා මේකෙදි ටිකක් ස්පාසු නැති ගතියක්, හුස්මල් ලබන්න බැරි ගතියක්, දහඩිය දාන ගතියක්, සාහලම් ගතියක් කියනවා. එහෙම නැතුව මේක කරන්න බෑ. මේ සාහසික එනකොට ළඟින් කෙනෙක්ගෙන් ගල්ලන එකත් හැටි ඒකත් බලන් කරන දෙයක් ඇත්තේ නෑ. මොකද මතක තියාගන්න ඕක කරලා කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා ඒකටම ලෑස්ති වෙලා මොනවා වුණත් මම ඒ සිද්ධ වෙන භාවනාවට දිගහැරෙන දිගහැරෙන ඉඳ තියලා පැත්තකට වෙලා බලන්න එකයි කරන්න තියෙන කෙන දෙපස්සනාව නැත්තම් විශේෂ වූ මේ දක්ම. ඊගල කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ විතක්කයෙන් අපි කොච්චර නැති අහ කියන දේවල් පොඩක් පිළාගෙන කන ගැතිකටපත් වෙලා කියන්නේ. ඒ විසකේ හොඳට නරකට දෙකටම කියන නිසා විතක්කේට දොස් කියන්න බෑ. ඒක හරි යදවම යෝනිසමනස්කාරක ආයනිසමනස්කාරක යදවන්නේ කියන යදවම හරියට දන්නේ නැතුව අපි කොච්චර Java කැවුවත් කොච්චර වේගෙන් ගියත් යන්නේ හරි පැත්තටද වැරදි පැත්තටද දන්නේ ඒක සම්මිය දෘෂ්ටිය. නිවැරදි දැක්ම ඉතාමත් වැදගත් සම්මා සංකල්පයට. ඊට පස්සේ තමයි අපේ සංකල්ප හරි පැත්තට වැරදි පැත්තට කියන්නේ. ඒ නිසා මේ දෘෂ්ටි හරිනදි කෙනා කොච්චර භවනා කරත් ඉවරයක් නෑ. ඒ නිසා තිත්තිච අනුපගම්ම සීලවා කියන පද දෙක සරතන සූත්‍ර කණියොත් සූත්‍රේ මතක් කරනවා. දික්කයකටපත් වෙන්නේ නැතුව, නිවැරදි දික්කයකටපත් වෙන්නේ නැතුව වැරදි දෘෂ්ටිකයකගෙන එළෙව්වොත් ඒ තුවක්ක හරවපු දිහාපත් වෙන මිසක් කොයි අතට යයිද කියන්නේ. දැන් ඉස්සෙල්ලා බලන්න ඕන තුවක්ක හරියට එල්ලෙට එල්ල කරලා ට්‍රයිපෝඩ් එකේ හිර කරලා කොකා ගත්තා. ඊට ඉස්සෙල්ලා කොකා ගැස්සුවොත් කුයියක් වෙනවද? නිසා විතක්ක කියන්නේ හොඳට නරකටත් දෙකටම විස්තර කරන බැරි එකක්. භවනාදී අපි කරන්නේ විතක්කයාගේ තරම දැනගෙන ඒක වැඩ කරන්න ඉක්මන් කරනට වැඩිය. එයා වැඩ කරන හැටි ඒකේ තියෙන න්‍යායපත්‍යක් නැති ගතියක් කිසි කෙනෙකුට නාහන ගතියක් හොඳ නරක නොපෙනෙන ගැටියක් තේරුම් අරගෙන වැඩ කරන්න ඉස්සර වෙලා හසුරවන්න ඉස්සර වෙලා ඒ විචක්්‍යාගේ මෙන්න මේවා යාගේ ලක්ෂණ මෙන්න රස කියලා හොඳට තේරුම් අරගත්තොත් ඒ එන්නේ එන්නේ පාවිච්චි තමන්ට වශීභාවය කරගන්න පුළුවන්. වශීභාවයට ගන්න නැතුව විතක්ක පාවිච්චි කරනවා කියලා කියන්නේ එන්නායතිලෙකට ගැළපියක් දුන්නා වගේ වැඩක්. උකන්තත්තකට කලක්. ඒ නිසා භාවනා කරනකොට කරනකොට හැයින් කැපෙනවා අපි. කැපනකොට මුදවල තේරුම් ගන්න මේ හැම වෙලේ වෙන වැරද්දකදීම හැම වෙලේ හරියම හරියාමකදීම කොහොමද මේ විතක්කේ වැඩ කරන්නේ කියලා දැනගෙන යන්න ගියොත් අපිට කෙලෙක සිද්ධ වෙන්නේ එකම එක මානෙක මම දැන් මෙතන. කවදාකවත් අතීතේ වෙන්න බෑ. කවදාකවත් අනාගතේ වෙන්න බෑ. මොන ක්‍රමයකට හෝ අතීත අනාගත අසු කරනවනම් ප්‍රියමනාප අමනාප ගති පහළ වෙනවනම් අධික වේගයේ සම්නිධිමත පහළ වෙනවනම් ඒ කියන්නේ විපක්ෂය අසමයි. ඊයේ දැල්ල නැමි. ආය අපිට කරන්න වෙන වැඩ ගන්න ඉඳලා දැල්ල කෙලි කරගන්න එක. ඒ නිසා භාවනා කරනකොට මගේ වරින් වර වරින් වර මේ ධර්මතා පිනවත්මතු කරගන්න ඕනේ. ඒ කියන්නේ සුත්තමේ ඥානය කියලා. ඒකෙන් අර භාවනා නැවත නැවත ඍජු කරනකොට මේ කියන දේවල් භාවනාවේ ඉන්න කෙනාට හොඳට තේරෙනවා. තේරුණාට පස්සේ තව තුරටත් භාවනා කරන මේ වගේ අදාළ කරුණු ඇහෙන්න පවස්සන එක සාකච්ඡා කරන එක නෙළපු මල්වට්ටියකට පැන් ඉහින වගේ වැඩක්. ඒක නිසා අපි පිරිසක් වශයෙන් එකතු කරනකොට නිතරම ඒ සම්බන්ධ අදාළ අපිට හිත වෙන දේවල් එකිනෙකාට ආධාර කරගෙන ඒ වගේම ධර්මයේ සඳහන් කොටස් වලින් වලට මතු කර ගැනීම අලුත් කරගන්න. අලුත් කරගත්තේ නැත්නම් හරියම කම්මැලි කරනවා කියන්නේ. හරියම එපා කරනවා කියන්නේ. ඒක තමයි අපි මේ කංගදි කීලට යන කොට තියෙන අමාරුව. ඒ නිසා අපි සමග්ගාණන් තපෝසුකෝ කියලා සර්වඥන්සේ සඳහන් කරලා තියෙන මේ සමගියවත් වැඩ කරන්න ඕන තපස්සා කියනයි. භාවනා කරන අය කෙනෙකුට කෙනෙක් ආධාරයක් වෙනවා. කෙනෙකුට කෙනෙක් ආලෝකයක් වෙලා වැඩ කරනවා නම් අපිට වෙන සෑම අත්තරක්ම මානවයට වෙන අත්තරක්. ඒකේ දැනගන්න අනික් අයටත් අයිතිවාසිකමක් තියෙනවා. ඒකෙන් ගොඩාක් ක්‍රමයේ අනික් අයට තියන සමාන අදාළයි. ලහුකෙල්ගොඩ කමට අසුද්ධ කරාට ඒක ඕනේ නැත්තම් මේ ධර්ම සාකච්ඡාවේදී තරම් විපුල ප්‍රයෝජන ලැබෙන්නේ. ඒක අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපිට තියෙන ප්‍රශ්නේ මේ මානවයාගේ ප්‍රශ්නයක්. මානව හිතේ ප්‍රශ්නයක් වශයෙන් පොදු බාහිරින් තුර ගන්න මිසක් පෞද්ගලිකව කරන්න හදනවා කියලා කියන එක තම පුරුල් නැතිකම නිසා. ධර්ම හිතන එක මගේ දෝෂයක් කියලා නේ. මේ හැම විතක්කයෙන් බලනකොට කවුරු මොන වැරද්දක් කළොත් ඒකට මම වගේ කියනවා. කවුරු තකමැති වෙන්නේ හිතනකොට ඒ භාවනා කරපු මිනිස්සු ඉන්දියාවේ කියපු කතාවක් මොනම ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ඒකට උඹ වගේ කියනවා කියලා කියනවා. කොයි මිනිසා කොයි වරද කරුවත් ඒක තමන්ගේ වරදක් කියලා බාර ගන්න. ඒකෝට අපි ඔක්කොගෙම හරි පැත්තට ගල්ුවක් තමයි එන්නේ. සමගියක් තමයි එන්නේ. ඒකයි විතක්ක සම්මා විතක්ක බාරපත් වුණාට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප ඊළඟ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවේ ඉබේම එන්න පටන් ගන්නවා. ඒ නිසා පොදුවේ සලකා බලන්න දේහයක් වගේ භාවනා කරන අපේ කණ්ඩායම තමයි ලෝකෙම. ඒ වගේම සමස්තයක් වශයෙන් තමයි හිත දෙකේම මේ විකක්කේ හරි පැතර ගත්තොත් ඒකත් බෝ වෙන ලෙඩක්. ඒක රජ දිගින් දිගටම දිගින් දිගටම ඒකෙන් නියම මාර්ගයේ පෙත හරියට මේ ඉජියගම් දුන්නල්ල හරියට යොමු ලබා දෙනවා කියලා බලන්න. ඒ නිසා මේ ධර්ම කොටාවේ අද අපි වෙලාවක් කරන් තියෙනවා. ඉන්නාට මේක තම තමන්ගේ තම තමන් ගැන පමණින් වැටහිලා වැටහිලා හැම චිත්තක්ෂණයකම ශක්ති ප්‍රමාණය ඒකට තමයි වග වෙලා යෝගාවචරයක් විදිහට සකස් කරගන්නේ එක චිත්තක්ෂණයක් ඒ සංසාර පැත්තටවත් නිවන පැත්තටවත් යන්න හදනවා නම් අදලා දාගෙන පුළුවන් තරම් මේ පැත්තට යන්න පටන් අරගත්තොත් ඒ සම්පේක හැවහලන්න වගේ අපි නම් කොච්චර වැරදිද අපි වැරදි පුරුදු වැරදි ආභාෂ තිබුණා ඒක පිළිබඳ පිළිකුලෙන් ළඟ තියෙන ආධාරකයක් අරගෙන රිංගල හලන්නා වගේ අපිට හැවහලලා දාලා මේ සංවේදන ධර්ම මේ ජීවිතයේදීම මේ සර්වත සාධනෙදිම ගෙවන් කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිස්සරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ